අවස්ථයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අද බ්‍රහස්පතින්දාවක් අපි නිස්සරණ වනේ සතිපතා කරන ධර්ම දේශනාව සඳහා තවත් අවස්ථාවක් ඉතින් අපි ඒකට සූදානම් වෙමු tempත් වෙමු සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කතිනුකෝ භන්තේ පුරිසස්ස ධම්මා අජත්තං uppajjamaana uppajjati අහිතාය දුක්ඛාය අනත් අපාසු විහාරත් විහාරායාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කියපාර ධාර සූත්‍රය අරමුණු කරගත්තා අද අපි මේ පුරුෂ සූත්‍රය අරමුණු කරනවා මේ සූත්‍ර දෙකම සරත්නුර ජේතවනාරාමේදී කොසල් මහරජුරුවොත් එක්ක සර්වචන් වහන්සේ අතර ඇති වෙච්ච එක්කනා එක්කනා සම්බන්ධ වෙච්ච සාකච්ඡාවක්. කොහොමද තුන්වැන්නෙක් ඉඳලා තියෙන්න ඕනේ අපි ළඟට එන්න එක්ක සර්වචන් වහන්සේ මේක නැවතසරයක් ආනන්ද ස්වාමීන් වහන්සේට සිහි කරන්න ඕනේ. ඉතින් තුන්වැන්න තමයි අපි ගැන අනුකම්පා කරලා තියෙන්නේ. පටන ධර්ම සාකච්ඡාවක් වෙලා තියෙනවා. ඒ කවුරු හරි හිටියේ නැත්නම් අපි කරා එන්නේ නැහැ අවුරුදු 2600ක්. ඉතින් මේක නිසා මේක ත්‍රිකෝණ අවස්ථාවක්. සර්වඥයන්සේ ධර්මයේ විරුද්ධ ප්‍රභාවය. ඒ ප්‍රභාවයේ මේ අදාළ කොටස කොනහඬ ඉස්මතු කරන්න එක ප්‍රශ්නයක් එක්ක නැත්නම් කතා බාබදයක් මොකක් හරි මතුවෙන්න ඕන. ඒක ඒ සංසිද්ධිය. ඊට පස්සේ සර්වඥාන්සේගෙන් මේ අවශ්‍ය කරන ධර්ම කොටාශය එළි වෙනවා ඊට පස්සේ ඒක දැන් අපි වාගේ අවුරුදු 2600ක් පස්සේ මේක ගැන උනන්දු විනීජ ජනතාව වෙනුවෙන් ගෙනියන්න ඕනේ කියන මහා කරුණාවක් ආගහන්සේ තියෙනවා. සමහරවිට ඒක සරුවච්චන් වහන්සේ තුරුම ඇති වෙලා පස්සේ වෙලාවක ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක තියෙන ගිවිසුම අනුව ආනන්ද වෙන්නේ මෙහෙම දෙයක් වුණා කියලා බුදුරජාණන්සේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේගේ රෙකෝඩර් එකේ තැම්පත් කරනවා. නැත්තම් මතකයේ තැම්පත් වෙයි. ආනන්ද සාංශයේ කටපාඩම් කරගෙන ඉඳලා මේ ධර්ම සංගායනාවට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වගේ වාසනාවන්ත ගලණයක් මෝදි වීමක් කරා තමයි අපිට මේ දේවල් පැමිණෙන්නේ. ඊට පස්සේ ඒකේ තියෙන අන්තර්ගතයේ තියෙන රස ඕජාව ඊටත් වැඩි වෙයි. ඒ නිසා අපි මේ පසුබිම නිදානේ හොඳට තේරුම් ගන්න ඕනේ. මේක හැමදාම හැම තැනම කඩේ පොලේ ගමේ පොලේ තියෙන දේවල් නෙවෙයි. ඉතින් ඒක එදා සිද්ධ වෙච්ච සංසිද්ධියම අද තරමටම උද්වේග කර නැති වෙන්න පුළුවන් අද අපිට. මොකද අපි ඉන්නේ වෙන පරිසරයක වෙන මානසිකත්වයක. නමුත් අපි ධර්ම ගෞරවයෙන් අර මානසිකත්වය හදාගන්නවා. මේ පරිසරය හදාගන්නවා. අනේ දාසවැත්තුර ජේතවනාරාමයේ සිටි සර්වචන් වහන්සේ ඉදිරිපිටදී කුසල් මහ රජුරෝ මෙවැනි ප්‍රශ්නයක් අහුවා. මම උත්තරයක් දුන්නා. ඒ උත්තරේ යම් වටිනාකමක් තියෙන නිසා ආනන්ද ස්වාමීන්ගේ කනට ගියා. ආනන්ද ස්වාමීන්ගේ කටපාඩම් කරන ඉඳලා බහා භාණ්ඩාකාරයක් විදිහට අපි කරා ගෙනෙන තෙක් පළවෙනි ධර්ම සංගායනා විතරනේ සංගායනා හයක් පවත්ලා තියෙනවා. ඒවා මේ ජාත්‍යන්තර විශ්වගත தত্ত্ব. ඒක මේ මනුස්සයන් විතර විතරයි දෙවියන් බ්‍රහ්මයන්ට එක්ක පැවතිච්ච දේවල්. අන්න එහෙම තමයි මේක මෝදු වෙලා එන්නේ. හැබැයි ඉතින් වැඩක් නැහැ. මේ ධර්මයේ බහනක්පත්තු කරලා බුසලකින් වහලා තිබ්බා වගේ පැත්තක තිබ්බට වැඩක් නැහැ. ඒක අපි පනපවන්න ඕන. ඒ පනපෝන ක්‍රම තමයි බණ දේශනා කරනවා, බණ අහනවා, සජ්ජායනා කරනවා, සමත වඩනවා, විපස්සනා වඩනවා කියලා විමුක්ත ආයතන ශීර්ෂ පහක් තියෙනවා. ඉතින් අපි මේ කරන්නේ බණ දේශන, බණ අහන අවස්ථාව. ඒකට අපි සැදී පැහැදී හැම අඟහරු බ්‍රහස්පතින්දම මේ විදිහට අපි මණ්ඩපේ සකස් කරනවා පිරිසස් වෙනවා සිළු දිනාල සැදී පැහැදීගෙන ඉනවා. ඉතින් ඒක මේ එක්කෙනෙක්ගේ එක දවසක පුංචි වැඩක් නෙවෙයි. මහ විශාල පෙරහැරක්. ඉතින් එතනදී අපි මේ පරිසරය නිදානය එහෙම නැත්නම් වපසාරිය පිරිසිදු කරගන්න. කියන එක තමයි හැබෑව තමයි. නමුත් ඒක අපි ඒක අගය දුන්නේ නැත්නම් අපි මේ වටිනා දේවල් නොමනා තැන් වල තැම්පත් කරා වෙනවා. දැන් අපි යනවා මේ කොසල් රජතුමා ආව ප්‍රශ්නේ තමයි pāli පාඨයේ වාග්මාලාව තමයි මම අද ධර්ම දේශනාවට ඉදිරිපත් කරේ. ඒක ඉතින් සම්බාධ ගාංගීතිකාරක ස්වාමීන් වහන්සේලා පුරුෂ සූත්‍රය කියලායි සඳහන් කරලා තියෙන්නේ. කතිකෝ බන්තේ පුරිසස්ස අජ්ජත්තං ධම්මං uppajjamaana uppajjati අහිතාය දුක්ඛාය අනත්ත සංහිතාය සංවත්තති. ඒක කොසල් රජුරවන්ට තරම් වෙන නැත්නම් හුඟක් වෙලාට කියන්නේ කොසල් රජුරෝ සද්ධාව තියනකොට ප්‍රඥාව නැති කෙනෙක් වගේ කියලා. නැත්නම් ශාසන සාහිත්‍ය සඳහන් කරලා තියෙන්නේ. අත් මේකෙදි පේනවා බුදුරජාණන් වහන්සේගෙන්ම ඇති යුතු ප්‍රශ්නයක් අවසරයි ස්වාමීන් වහන්සේ මේ පුරුෂයෙකුට පුරුෂයා කියන්නේ ඔන්න ඔය කියන ක්වොලිටිස් තියෙන කෙනාට තමයි. ඔය කඩප්පුලි ගැතිනකොට පුරුෂ කියන නම තමයි පාවිච්චි කරන්නේ. යම් කිසි පුරුෂයෙකුට තමන් තුළින්ම උපදින්නේ දුක පිණිස අහිත පිණිස අනත්ත් සංහිතාව පිණිස උපදින ධර්ම කීයක් වන්නේද යම් කිසි පුරුෂයෙකුට කිසි කෙනෙකුගේ සහයෝගයෙන් තොරව Tamanටම අහිත දුක අනර්ථය පිණිස උපදින ධර්ම කෙතෙක්ද තමයි ප්‍රශ්නේ. ඉතින් ඒක වෙන්න ඉස්සෙල්ලා ඉතින් කොසල් රජුන් තේරෙන්න එපා මේ කවුරුත් මාව නොමගරිනවා නෙමෙයි මා තුලම නැහැදිච්ච ගතියක් තියෙනවා. නොකාමනා ගතියක් තියෙනවා. චපල ගතියක් තියෙනවා. වංචන ගතියක් තියෙනවා. ඒවා කීයක් තියෙනවද දන්නේ නැහැ. එකක් නෙවෙන බව දන්නවා. දැන් මේකට නිසක උත්තරයක් දෙන්න තියෙන එකම උත්තරයන් වාසේ තමයි ධර්මේශ්වරයන් වහන්සේ සර්වඥන් වහන්සේ කති කියන වචනේ තමයි අහන්නේ. ස්වාමීන් වහන්සේ කෙතෙක්ද මේ යම් කිසි කෙනෙකුට Tamanටම අහිත දුක අනත්ත් සංහිතේ පිණිස උපදින ධර්ම කෙතෙක්ද? බුදුජානනාංශය සඳහන් කරනවා මගේ සර්වඥතා ඥාණයට තුනක් එවැනි ධර්ම තුනක් තියෙනවා කියලා. ඉතින් එතකොට දැන් අපි බෞද්ධ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වුණාට පස්සේ ඔයින් එහාට හොයන්න දෙයක් නැහැ. ඔච්චරයි. මේ ප්‍රශ්නේ ඕකනම් උත්තරේ ඕකයි. නමුත් අපි ඒතියෙදි මේ පහුරුක ගා කොනහා කොනහා වෙනවට පරිේෂණ කියනවා කුප්ප පරිේෂණ. මේක මේ බුදුරජාණන් වහන්සේ ආර්ය පරිශ්‍රණයක් කරලා අපි වෙනින් සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරලා හරියටම ප්‍රශ්නේ අහනකොට ඇනේට මිටියෙන් ගහනවා වගේ ගහපු උත්තර. මෙව තියේදි තමයි මේ নানা ප්‍රකාර පරිේශන සොයා බැලීම් කටයුතු කරන්නේ. ඒ කියන්නේ අසද්ධාව. මේ කියන එක පිළිබඳව අදහන සුළු ගතියක් නැහැ. මං කියන්නේ ඒක පිළි අරගෙන විමසුන් නුවණ තියාගත්තට ඒකේ දෝෂයක් නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ වතුර තෙත ගතිය ඇර තෙත ගතිය ගැන දැනගන්න වතුරෙන් එහාට ගිහිල්ලා වැඩක් නැහැ. ඒ වගේම වතුරේ තෙත ගතිය නැති කරන්න උත්සාහ කළ වැඩකුත් නැහැ. වතුර ගැන තෙත ගතිය තමයි. මෙන්න මෙවැනි දේවල් තමයි අද බෞද්ධ පරිශ්‍රණ කියලා කරන්නේ. මෙතන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තුනයි. තයෝමේ කෝ තයෝ කෝමේ මහරජ පුරිසස්ස අජ්ජත්තං ධම්මං uppajjamana uppajjati අහිතාය දුක්ඛාය අනත්තාය සංවත්තය. අහිතාය අනත්ත සංහිතාය සංවත්තති. මහරජ අහපු ප්‍රශ්නේ හැටියට කෙටි උත්තරය ලඝු උත්තරේ තුනයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ තියෙන අර කත්තුකම්මිතා ඥාණයෙන් මේ දෙක කරලා දුන්නොත් හොඳයි මේ කියලා දුන්නොත් හොඳයි කියලා තමන් වහන්සේටම වැටෙන වැටේ ඥාණය කතමේතයෝ කියලා තමන් වහන්සේ ප්‍රශ්නයක් අහගන්නවා. මොකද්ද මහරජේ තුන? ඉතින් ඒකට ඉස්සල්ලාම කරන දේ ಉದ್ದೇಶය කියලා කියනවා. ಉದ್ದೇಶ නම් උත්තරේ තුනයි. ඊට පස්සේ නිද්දේශය. ඒ තුන එක එක වශයෙන් වෙන් කර කියන එකට කියනවා නිද්දේශය කියලා. කිව්වට පස්සේ සමහරෙකුට උද්දේශයේදීම උග්ගට සංජි පුද්ගලයන්ට අවබෝධ සිද්ධ වෙනවා. සමහරුන්ට නිर्देश කරනකොට ඒ තුන එක මේක දෙක මේක තුන මේක කියනකොට විපංචිතඤ්ඤ පුද්ගලයන්ට අවබෝධ වෙනවා. තමලවට ඒක තේරෙන්නේ නැහැ. එසේ එකෙන් සඳහන් කරන දේ තව පොඩ්ඩක් විස්තර කරලා කියන්නකෝ. දෙකෙන් සඳහන් කරන දේ තුනෙන් සහ එතකොට ඤෙය්‍ය පුද්ගලයා අවබෝධ කරනවා. ඒත් අවබෝධ කරන්නේ නැති කෙනාට පදපරමයයි කියලා කියනවා. ඒව කටපාඩම් කරගෙන ඉන්නවා, ලයිස්තුගත කරනවා, විභාග කරනවා, ලියනවා, ඩිප්ලෝමා ලබනවා. ඉද ඉන්නව ශක කිසිසේත්ම මේ ජීවිතේ නිවන් දකින්න හිතන්නේවත් නැහැ. ඒක අදාළ කරගන්න දන්නෙත් නැහැ. ඒක නරක නැහැ. ඒකත් භාණ්ඩාගාරික ක්‍රියාවක් තමයි. දැන් අපි කොතන ඉනවද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් මේ ශාසනයම සේරම විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ තුනයි කියනකොටම සාරිපුත්ත මොග්ගල්ලාන ආදී වෙන්න පෙරම්පරණ කෝලිත උපතිසලාට තේරෙනටක් ගන්නවා. ඒ තරම් ඇසුරු කරලා කරලා තට්ටු කරපුවම කිඩි වැටෙනවා. නමුත් අනික් අයට ඒ තුන මොනවද කියලා දැනගන්න ඕනේ. එතකොට බුදුජානනාංශය සඳහන් කරනවා රාගෝකෝ මහා නාම පුරිසස්ස අජ්ජත්තං ධම්මං uppajjamaana uppajjati අයිතාය දුක්ඛාය අනත්ත සංහිතාය සංවත්තති. මහරජ මේ තුනෙන් තුන මොනවද කියනනම් ලෝභෝ ලෝභය කෙනෙකුට ඇතුළතින් හටගන්නේ ආයි කිසි කෙනෙකුගේ උල්පන්දමක් අවශ්‍ය නැහැ. ඒක උපදින දේ උපදිනව ඇතුලේ අහිතාය දුක්ඛාය අනත්තාය නැත්නම් අනත්ත සංහිතාය සංවත්තති. ඉතින් මුළු ලෝකෙම කියන්නේ මුළු පුරුෂ ලෝකෙම කියන්නේ ලෝභයක්. අපේ අම්මලා තාත්තත් අපිට උගන්වන්නේ ලෝභය. අපේ ගුරුවරු උගන්වන්නේත් ලෝභය. අපිත් කැතපට ගාගෙන ඕවර් ටයිම් කරගෙන රට රාජ්‍යවල අතහැරලා ගිහිල්ලා හම්බ කරන්නේත් ලෝභෙට. මේක දුක්ඛාය අහිතාය අනත්ත් සංහිතාය සංවත්තිති කියලා කියනකොට නම් චී එහෙම කියන්න එපා. ආර්ථික සංවර්ධනය නැතුව මුකුත් කරන්න බෑ. ඒ නිසා ආර්ථික සංවර්ධනයක් තියෙනවා. දේශපාලන සංවර්ධනයක් තියෙනවා. සමාජ සංවර්ධනයක් තියෙනවනේ කියලා මේගොල්ලෝ අපිට අපි සමාජගත කරලා කුලයා කෙරේ ගණයා කෙරේ බන්දල අපෙන් වැඩ ගන්නවා. අපේ තියෙන අර ලෝභය කියන තක తీරුකම මරිකම මෝඩකම නිසා. අපි ඒ කරලා මේ පිටිස් තමයි අපි සමාජශීලී කෙරුවේ ආර්ථික විද්‍යාව කියන්නේ දේශපාලන විද්‍යාව කියන්නේ සමාජ විද්‍යාව කියන්නේ කියලා මේ මිනිස්සුන්ගේ අඩුපාඩුකම් හොයලා කියලා තොගේ තියෙන තක తీරකම බොල තොගේ තියෙන තෘෂ්ණාව. ඔක දන්නේ නැති එක්කෙනෙක්වත් නැහැ මේ පිටිසේ. මේ ලෝභය තමයි මේ ඔක්කොම විසන් නැත්තම් සංසාර දුකට ප්‍රධාන හේතුව රාගය කියලා දන්නවනේ කවුද දන්නේ නැති කෙනෙක් කියන්නේ. අයියෝ ඕක දඩ බනට කියන්නේ කියලා දන්නවනම් එන්නෙත් නැහැ බනහන්. ඇයි අප මේ දන්න දෙයක් මේ කියන්න හදන්නේ. ඕකේ ආයේ මේ හොයි අපිට උන්චි කාලෙම කියලා දීලා තියෙනවානේ. ලෝ පුළුවන් තරම් ලෝභ කරපල්ලයි කියලා. දැන් උනත් දෙමාපියෝ උගන්වන හැටික් දරුවන්ට උගන්වන්නේ එච්චරම තමයි. විශ්වවිද්‍යාල එකක්වත් මම දැකන්නේ නැහැ ලෝකේ. ඒක දැනගෙන උගන්වන එක බයියෙක්වත් ඕකෙන් තොර වෙන දෙයක් උගන්වන තැනකුත් නැහැ. බුද්ධ ආගමෙත් නැහැ. අනිකුත් ආගම් ගැන කුමන කතාවක්ද? අනිකුත් ආගම් වල පොඩි ඉඳහතර කාණතේ දෙයියන්ගේ වැඩක් නේ. මිනිස්සුන්ගේ වැඩක් නෙමෙයි පුරුෂකෙන් නම ගෑවෙන්නේ නැහැ හිතන්නේ. මහා පුරුෂයා තමයි අපිව මෙහෙවන්නේ. ඒ නිසා දෙයනාංශිකේ හොඳ නරක විනිශ්චය කරන්න අපිට ඒගොල්ලෝ කැමතිත් නැහැ. අපිට ඕන කමකුත් නැහැ. ආන්න මෙවැනි தත්ත්වයක් කරතේ භාවනා කරන භික්ෂුවක් උපාසක උපාසක කෙනෙක් මේකෙන් යම් කිසි විදියක උත්ප්‍රේරණයක් ලබා ගන්න කොහොමද කියන්නේ භාවනා කරපු මට්ටමට තමයි තේරුම තියෙන්නේ. භාවනා කරන්නේ නැති කෙනා නම් අයියෝක ධම්මජීවමට කියන්න ඕනේ බණට ඔකට පැයක් එක තැන වාඩිලා ඉන්න ඕනේ. ඕක අහන්න. ලෝභය තමයි මේ මේ අහිතාය දුක්ඛාය අනත්ත සංහිතාය සංවත්තති කියලා කියන්නේ කියලා. නිසා එක කියනකොටම ඒ ධර්ම රුචිකත්වේ නැති නැත්නම් ওই වටපිට බල බලා නිකන් ඉන්න කෙනාට හිතනවා ඕකත් ආන්න ඉතින් ওই නිසන් වයයට යන්න ඕනේ අටසිල් ගන්න ඕනේ වෙන වැඩ නැත කරලා පැයක් ඉන්න ඕනේ ඕකේ ඕක දන්නේ නැති කෙනෙක් නෑ නේ කවුරක්වත් ඒ පිටේට ද්වේෂය ගැන කියනකොට ඉතින් හැම කෙනාගාම තියෙන ද්වේෂය විතරම තමයි. පුරුෂ කියලා කියන්නේ පරුෂ කියන වචනෙන් ආපු දෙයක්. පුරුෂයෙක් වෙනවා නම් සත්පුරුෂ කියලා කිව්වහම ඒ පරුෂ ගතිය නැහැ කියන එකයි කියන්නේ. පුරුෂයා ඉන්න සත්පුරුෂ ගතිය නැහැ. හැම පුරුෂයෙක්ම පරුෂයෙක්. උන් තමයි මේ නව නිර්මාණ කරන්නේ. උන් තමයි මේ සංවර්ධනය හොයන්නේ. ඉතින් එක හාමුදුරගෙන කියලා තමයි බුදුරජාණන් වහන්සේත් හොඳ ප්‍රගතිශීලී සංවර්ධනවාදී කියලා. ඇත්ත තමයි. මොකද ආම්රණ්ඩ එතකොට නැත්තම් අර පින් කැඩේට ගානක් හම්බ වෙන්නේ නැහනේ. පිටියල්ලෙන් ගානක් හම්බ වෙන්නේ නැහනේ. පිටිත් නූලක් ගැට ගහලා කියක් හම්බ කරගන්න බෑනේ. පූජි පූජාවක් කියලා ගානක් හම්බ කරගන්න බෑනේ. එතකොට බුදුදහම හරිම නිර්මාණශීලී. බුදුහාමුදුරුවෝ අල්ලගෙන පුදුම නිර්මාණ කරනවා කට්ටිය. ඒ මොකද ඒකත් ප්‍රවාහන කණ්ඩ තියෙන්නේ. ඉතින් ඒ හරියන්නේ නැතිකොට Tamange ඒ ලෝභය පිළිබඳ කාරණා හරියන්නේ නැතිකොට ඇති වෙන වේගය, ඇති වෙන ද්වේෂය, ඇති වෙන ඒ නුරුස්නා ගතිය තමයි විභව තණ්හාව කියලා කියන්නේ. තණ්හාවෙන් තමයි හටගන්නේ. කාම තණ්හා, භව තණ්හා ඇවිල්ලා ඒකට නානා ප්‍රකාර ව්‍යාපෘති එළියට දානවා. දාපම අරයා බාධා කරනවා, මෙයා බාධා කරනවා, එකක් කණ්ඩ ඕනක මරන්න ඕනේ, මේ හොඳ වැඩක් කරන්න ගියාම ඇවිල්ලා අපිට පුළු දාන්න හදනවා කියලා ලෝභයෙන් පටන් ගන්න වැටේ විභව තණ්හාට කියලා එක්කෝ සීදී නසා ගන්නවා නැත්නම් අනුන්ගේ සීදී නසනවා. ඒ අන්ත දෙක. නිසා ලෝභයේම විකෘතියක් තමයි ද්වේෂය කියන්නේ. එහෙම නැත්නම් ලෝභය කියන එකේ හේව නැල්ලට ද්වේෂය කියලා කියනවා. නමුත් ලෝකේ අපිට උගන්වන්නේ සාමාන්‍ය ලෝභයේ උත්තරද්‍රවේ නම් දෝෂය දක්ෂිණද්‍රවේ තරම් ඈත දෙකක් කියලා කිසිසේත්ම නැහැ. ලෝභයේ තියෙන හැම තැනම ද්වේෂය වපුරනවා. ඒකයි ඒ කාම ක්‍රීඩා කරන තැන්වල චඩ්ඩික ලෝභයේ තියෙන තැන්වල ගහ මරා ගන්නවයි කියන එකේ කිසිම ගාණක් නැහැ. සත්තුන්ගේ කාම ක්‍රීඩා කරන තැන් බලන්න කොච්චර දත් විලිස්සගෙන මරා ගන්නවද කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. ඉතින් ඒක මනමේ කුමාරි මේ මනමේ කුමාරයයි නිලමාලි යද්දයි මාරාන්තික සටනක් කරන්නේ. ආ ඒකේ මේ මේ කිසිසේත්ම සටනක් නෑ. කුමාරකේ තියෙන කුමාරගතිය නිසා කඩුව පැත්තක තියෙනවා. වැද්ද දුන්න පැත්තක තියෙනවා. ද්වන්ද සටනක යෙදෙනවා. කුමාරයා දිනනවා. කුමාරයා දිනනවා. නමුත් මනමේ කුමාරගේ හිත තියෙන්නේ මස්සද්දා කරේනේ. කඩුව ඉල්ලනකොට දෙන්නේ කපුව. අනේ අර කුමාරයා සූසක කලාව දැනගෙන මේ කුමාරි දිනාගත්තේ බැක්ටොප් කරපෙහින්දා ඒකේ අන්තිම කඩුව දෙන්නේ මස්සද්දා. අසද්ද අන්තිමට අහනවා මෙවැනි ගති ඇති අමන අඟනන් මවැනි යන්නට කුමන සරණද වබරටි ගලවලා දීපන් මට ඵලයන් කැලෙන් එළියට. ඉන්නපන් මේ පැත්තේ කියලා. අන්තිමට ඒ ගෑණි අඬනකොට වඳුරෙක් ඇවිල්ලා කියනවලු අච්චර ලස්සන කුමාරයෙක් ගිලේ මෙච්චර හාලලා මස්සද්දට ලොබ කරාට මස්සද්ද ඔබ ගැන කිසිම අනුකම්පාවක් නැහැ. තමන්ගේ ස්වාමියාට මෙහෙම කරන ගෑණියෙක් කවුද කියලා වැද්දට තේරෙනවා. වැඩේ ඉවර කරනකන් ඉඳලා ආවරණ ටික අරගෙන බැනලා එලව ගන්නවා මහත්යෙන් නම් ඔබත් එක තනියට අඬන්න කියලා වඳුරක් කියනවා. ඕක තමයි ලෝකේ කියන දැන් පරුස කියන්නේ. ඒ නිසා මේ රාගයේ තියෙන හැමතැනම ද්වේෂය තියෙනවා. ද්වේෂය පර්වර්ට් වෙච්ච ගමන් නැත්තම් විකෘතියටපත් වෙච්ච ගමන් ඒක තමයි අපි විභව තණ්හාව කියන්නේ. මේ ලෝකයේ අද තියෙන මේ යුද්ධ බලන්නකො මේ කාබන් රේට් මේ ට්‍රේඩ් එක එක පැත්තකින්. පෘථිවි තලයේ රත් වීම තව පැත්තකින්. පරිසර දූෂණය තව පැත්තකින්. අද ප්‍රධානම දේ යුද්ධනේ. ওই ලංකාවෙත් අරගලේනේ ප්‍රධාන දේ උනේ. මේ ආර්ථිකය වැටලා තියෙනක විනාශ කළා රට තියෙන්නේ. අරගලේ තමයි අවශ්‍ය කරන්නේ. මිනිසුන්ට ඕනේ කැත්ත කළ කෙලින් කරගත්තා කෑ ගහගෙන එළියට බහින්න තියෙනවා නම් වෙන මොකක්වත් නැහැ. ඔබ ගැන කතා කරන්න ගියොත් ඒ මිනිස්සෙට ජීවිතේ නැහැ. ඒ නිසා මේ ද්වේෂයත් ඇතුලෙන් හටගන්නේ. අපි හිතන මේ අරයමෙව ගන්නන දෙයක් නෙමෙයි. මේක ඇතුලෙන් හටගන්නේ අනත්තාය, අහිතාය, අනත්ත සංහිතාය, අයිතාය දුක්ඛාය අනත්ත සංහිතාය සංවත්තති. කිසිම කෙනෙකුට විශ්වවිද්‍යාලයකවත් පන්සලකවත් මේ ලෝභයයි ද්වේෂයයි නිසයි උඹ මේ නටන්නේ. ඕක උඹට අහිත පිණිස හිටිනවා කියලා කියන තරම් කොන්දක් පණ නැහැ. ඒ මොකද ඒකට දෙන්න විකල්පයක් නැහැනේ. දැන් සතියෙන් කරන්නේ ලෝභයයි ද්වේෂයයි නැති හිස්තැනට ඵලයන්කෝ. ආශාවක් තරහක් නැති හිස්තැනට ඵලයන් ඒකට යන්න පුළුවන් මේ ඔක්කොමලා ගිහිල්ලක් තියෙන කවදාකවත් කවුරක්වත් දන්නේ මේක තමයි අර ලෝභයට ද්වේෂයටයි කියන විකල්ප මාර්ගය. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව. එහෙම නැත්නම් ගැටුමක් නැති ලිස්ට්‍රික්ෂනල් පාත් එක කියලා කිව්වට මෙලෝ කෙනෙක් පිළිගන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලන්ට පේන්නේ කොහොම කම්මැලි නීරස කිසිම එපා කරවන සුළු ආතබූත නැති තාක් විදියට. වෙන විදිහකට කියනවා නම් ඒ රාගයයි ద్వේෂයයි නැති තැන මෝහය කියලා තමයි මිනිස්සු පටලවගන්නේ. නිතිමත කිය. එපා වෙනවා කිය. අන්න ඕකට අවදි වුණා නම් ලාභෙත් නැහැ, ලෝභෙත් නැහැ, ద్వේෂෙත් නැහැ, මෝහෙත් නැහැ. මොකද මෝහයට අවදි වෙලා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේගේ අර දෙක එක් ලෝභයයි ద్వේෂයයි නැති තැන මැද තැන කියන එක බුදුරජාණන් වහන්සේට කලින් ඉන්දියාවේ දැනගෙන හිටියා. නමුත් ඒකට සතුට වෙනවයි කියන එක ඒ කිසි ආශාවක් නැති රසයක් නැති නිදිමත වෙන මේ දෙයට ප්‍රමෝදයක් ඇති කරනවායි කියන එක. එහෙම නැත්නම් මනසාචේ පසන්නේ ප්‍රසන්න මනසක් ඇති කරන තමයි තපස කියන්නේ, පැවිද්දා කියන්නේ, සක්කාය දිට්ඨිය කියන්නේ, යෝගාවචරය කියන්නේ. ඒක විතරමයි අද භාවනාවේ නැත්තේ. භාවනා කරන ඔක්කොම අඩාරටලා ඉන්නේ. ඇවිල්ලා නැත්තේ නෑ. ඔය කියන මැද තැන්ට ඇවිල්ලා නැත්තේත් නෑ. වරින් වර නොඉන්නෙත් නෑ. ඒකට පෙරපින නැතිකමක්වත් හෝ ක්‍රමවේද නැතිකමක් නැහැ. ඒකට ආවට පස්සේ මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා දන්නේ. ඒ නිසා අපි ඒක සාමාන්‍ය මායාවේ ගන්නේ අනු ඒක මෝහයට දාගන්න. මට නිින්ද ගියා. මට නොදැනී ගියා. මට ආනපනෙල්ල නැති නැතුව ගියා. වේදනාවක් කැල්ල නැතුව ගියා. ඒක ඔක්කොම මම කියා ගන්න හදනවා. වේදනාව ආවත් මම ගියෙත් මට. ආනාපානෙ පෙනුනෙත් මට නොපෙනුනෙත් මට. කියලා ඒ දේවල් මේ මම කරගෙන ඒ වෙලාවේ මට ආතපත නැතුව සිහිය නැතුව කියන්නේ මට නිින්ද ගිහිල්ලානේ මට මොනවා වුණාද කියලා මම දන්නේ කියලා අර අරක මෝහ මල්ලට තමයි දාන්නේ. ඉතින් මේ ධර්මයෙන් කියලා දෙන්නේ මෝහය එහෙමත් කියන කෙලෙස් මෝහිකුත් තියෙනවා. නමුත් මේ මෝහය එතනම එහෙම නැත්තම් කියනවා නම් පෙරපසු නොවි මේ මෝහය නැති තැන නැත්තම් රාගය ద్వේෂය නැති තැන මේකට මෝහය කියලා දාන්න එපා මේකට අවදිවයන් කියන්න බණක් කියන කෙනෙක්වත් මගේ ජීවිතේ මම <clears throat> පැවිදි වෙලත් කල්යනකම් අහලා තිබුණේ නැහැ මම හැම පොතකම හෙව්වා හැම භාෂාවකම හෙව්වා හැම ආගම් වලම හෙව්වා කිසිම කෙනෙකුට එහෙම කියන්න කොන්දක් පණ තිබුණේ නැහැ සමහර තැන්වල වක්‍රෝත්යෙන් කියලා තියෙනවා කිසිම දවසක ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. ඒක ඒ කියන්නේ මේක ඍජු කරලා මේක උත්තරේ කියලා දෙන්නේ නැහැ. ඉතින් ඒකට බුදුරජාන් වහන්සේගෙන් මේ අහපු ප්‍රශ්නේ හරි වටිනවා. ඒ වටින එකට බුදුරජාණන් වහන්සේ රාගයයි, ద్వේෂයයි, මෝහයයි කියන මේ තුන ඇතුළතින් හටගෙන පුරුෂයාගේ ඇතුළතින් හටගන්නා සුළු වන්නේ හටගන්නේය එය අහිත දුක සහ අනත්ත් සංහිත පිණිස පවතින්නේ කියලා බුදුරජාන් වහන්සේ මේක කියනවා නම් අහන්න කෙනෙක් නැහැනේ ලෝකේ ඉන්නා තාකල් ඉන්නේ රාග ద్వේෂ මොහ තියෙන අයනේ කොහොමද මේක sannivedanaya කරන්නේ? කොහොමද මේක කියලා දෙන්නේ? මොකද කියලා දෙන්න තරම්වත් සීබුද්ධියක් එකලසක් මේ අපි මේ බණ අහන පිරිස තරම්වත් එක තැනක වාඩිලා බණක් අහන්න පුළුවන් ගතියක් හෙල්ලෙන්න පෙරලෙන්න නැතුව බණට හිත තියන්න පුළුවන් ගතියක් නැහැ නේ මිනිස්සුන්ට. වැඩනේ. පැයක් දෙන්න පුළුවන් මේ උදේ පාන්දර මේ වෙලාවේ. තව සම කට්ටිය නැගිටලත් නැහැ. දත් මැදලත් නැහැ. ඉතින් මේ මිනිස්සු ඊයේ රෑ 11 12 වෙනකන් මහන්සි වෙලා තාම මර ඇඳේ. නිකන් ගිහිල්ලා කතා කරුවොත් මේ 6ට 4ට නැගිටපන් කියලා මොකටද මෙච්චර පාන්දර මම පාන්දර 8 වෙනකොට නැගිටින්නම් කියන. පාන්දරේ නැගිටින්නම් 8 වෙනකොට කියලා. මේක වැඩට එන මිනිස්සු වැඩට එනකොට මම බලන්නේ. අපි හිතුව උදේවරු වැඩ කරලා ඉවරයි. ඒකල දැන් තමයි උදැල්ල හොදගෙන ආයුධය දාගෙන ලෑස්ති වෙන. ඉතින් මුන්ට හරියන්නේ කොහොමයි? හරියන්න බෑ. මම රස්සාව කරන කාලේ උදේ 6ට මම නැගිටින්නේ වැඩට. ටිකක් යෝග ව්‍යායාම කරලා හත වෙනකොට ෆීල්ඩ් එකට ගිහලා කට්ටියගේ පෙරට්ටුව ගන්න ඕන. දවසට ඔක්කොටම කට්ටිය බෙදලා දෙන්න ඕන. සිකියුරිටි චෙක් කරන්න ඕන. පිටරටින් ආපු ඕඩර් චෙක් කරන්න ඕන. ඒකල හත හතම ආයතන මගේ ෆීල්ඩ් රවුන්ඩ් එක මම පටන් ගන්නවා. හැම සෙක්ෂන් එකටම යනවා. ලෙඩ රෝග වෙලා තියෙන්නේ මොකද්ද? යන්ත්‍රෝපකරණ කැඩලා තියෙන්නේ මොනවද? මිනිසුන්ට ලෙඩ වෙලා තියෙන්නේ මොකද්ද? ඒක ගහලා එනකොට කන්තෝරුවට මගේ ඔෆිස් එක ගාවට එනකොට පෝලිමක් තියෙන අද සර්ට ඇති වෙන්න පොහොර නැහැ. අද තෙල් ගේන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික ඔක්කොම කල්ලි වෙනකොට ඔන්න දවල් ආහාර. සඳේ වරුවේම ආයෙ ෆීල්ඩ් රවුන්ඩ් එක ගැහුවට පස්සේ සුද්ද ඇවිල්ලා මට කියනවා ඔය උඹ පුංචි පොතක් අරගෙන ඇවිදපන් ඒකේ ඔක්කොම කරුණු ටික ලියාගන්න. මොකද නැත්තම් ඔළුවේ හිටින්නේ නැහනේ. පොඩි සටහනක් දාන්න. මේදී මම අලුතෙන් දැක්ක මේක. මෙන්න මෙතන මේ පයිප් එකක් දෙනවා දාලා දුනොත් හොඳයි. මෙතන පයිප් එක වැහුවොත් ඔක්කොම සටහන් කරගන්න ඕක තමයි ලෝකේ තියෙන හොඳම පොත. ඔය තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. දවසේ ඇතුළත සිදුවෙන සියලුම දේ ලියලා ඒක දන්න කෙනෙකුට ගිහිල්ලා කියන්නේ. අපිට තේරුණාට ඔය පුංචි දේවල් ඕක ගණන් ගන්න එපයි කියලා ඕකෙන් තමයි පිළිකා හැදෙන්නේ. පිළිකා වෙන්නේ ඉස්සෙල්ලා මේක ලියන්න ඕනේ. ඉතින් ඒකල හැන්දෑව 5ට විතර තමයි ඕවර් ටයිම් චිරණ එකත් ඉවර කරලා මම බීච් එකට ගිහිල්ලා බණකට භාවනාවට කටයුතු කරගන්න එහෙමයි. ආයෙ රෑ 10 විතර වෙනකන් කිසිම කෙනෙකුට එන්න දෙන්නේ නැහැ පළාතකට. ඉතින් මට ඕනනම් පිටිපස්සේ ඉන්න පන්සලේ හාමුදුරුවන්ට යනවා බෝධි පූජා වුණාට පස්සේ සමහරට බෝධි පූජාවට යනවා ගිහිල්ලා අහනවා සාංශ මොකද්ද මේ කියන්නේ මේ අත්ත් සංහිතාය අනත්ත් සංහිතාය මොකද්ද මේ මේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසල් කියනවා අපි ඉගෙන ගන්න නෑනේ මේවා. ඒ ආම්දුවත් අර දහසක් මිනිස්සු යන ගමන් අනේ මේ අල්ල විසැටේ ඉන්න වත්තේ මහත්තයා ඇවිල්ලා ඉන්නවයි කියලා මට කියලා දෙනවා. හැම දවසෙම පුදුමාකාර නවගුණ වලට ඇට එකතු වෙනවා වගේ මල් මාල එකතු වෙනවා වගේ මට එකතු වෙනවා. සුබදාරාමයට ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ කියලා එක පොතක් ඉල්ලගෙන යනවා. කවුරක්වත් කියවන්නේ නැහැ ත්‍රිපිටකේ. මම මේ කියන්නේ 82 ඉඳලා 86 වෙනකන් කාලේ. ත්‍රිපිටක පොත් ටික තියෙනවා මම ගිහිල්ලා ඒවා සෙලෝටේප් දාලා පොත කියවනවා. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළ කොච්චර දෝ කල්. ඒ වුණාට අද ලෝකේ තියෙන පරිේශනාගාරවල කරන පරිේශන බුදුහාමුදුරන්ට අසීවුරු අරින්න හිතන සයිස්. මේ තරම් ඒකලොන් හොයාගත්ත දේවල් අම්මට උඩු නොබෙල් ප්‍රයිස් මැග්සේසේ ප්‍රයිස් දෙන්නේ අලුත්ම දේ බුදුරජාණන්සේගේ පඩයක් තරම් වටින්නේ මේ මේ කියලා තියෙන දේවලක අරිඹුවක් තරම් වටින්නේ හියතන්නේවත් නැහැ බලන්නේවත් නැහැ ඉතින් ඒ තුනම දේශනා කළා බුදුරජාණන්සේ ලස්සන ගාතාවක් කියනවා ඒක තමයි මට ඉස්සල්ලාම ඇහුනේ නිවනේ නිවීම දේශනාවලියේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ මතු කරනකොට ඒක ඒ ස්වාමීන් වහන්සේ නැත්නම් මම කිය අපි දැන් මෙතෙක් කල් කිව්වනේ බුදුහාමසගේ නම ආනන්ද සාංශගේ නම සාරිපුත්ත මොග්ගල්ලාන සාංශලාගේ නම ඒ ස්වාමීන් වහන්සේගෙන් පෙරලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ ਸਰුවචන් වහන්සේ දීපු මේ නිදර්ශනය ඒක හරිය ලස්සනට බණ භාවනා කරලා එහෙම නැත්නම් අපි කියනවා නම් මේ ජීවුණුවට ගැලවු මාර්ගයට කනකස් භාවයට අවශ්‍ය කරන වියසුදුරි හිල දකින්න බලයින් එක්කනට මේ ගාථාවේ හරි ලස්සන මේ ඉංගියක් දෙනවා ලෝභෝ දෝසෝච මෝහෝච ඒ කියන්නේ ලෝභ දෝස මෝච පුරිසං පාප චේතසං පුරුෂයා කියන්නේ ඔයාටම තමයි ඔය තුන නැත්තම් පුරුෂෙක් වෙන්නේ නැහැ එයාගේ තියෙන පාප චේතන තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔච්චරයි තියෙන්නේ ආයේ මේ මේ ජීවිතයේ ඇති කරගන්න කර්ම ටිකම ඇති සංසාරයක් බෝ කරන්නේ අපි හිතන්නකො සතිය වඩන අපිට සතිය නැති වෙලාවවල කොච්චර වගේ ලෝභ දෝෂ මොහ හිතිවිලි දෙන්නේ කියලා. ඒවා අපි ගණන් තියන්නේ නැහනේ. අපි ඉඳගත්තු වෙලාවේ තියෙන ඒවා විතරනේ පොඩ්ඩක් හරි ගණන් තියන්නේ. ඒ ආවත් අපි කනගාටු වෙනවනේ. ඉතින් එහෙම නැතුව අපි තුමු අන්‍ය ලබ්ධිකව උපදිනවා. එහෙම නැත්නම් කවුරු හරි මරන්න සැලසුමක් කරනවා. නැත්නම් හොරකමකට සැලසුමක් කරනවා. නැත්නම් කාමීත්‍යාචාරයට සැලසුම් කරන මිනිස්සෙක් හිතන්නකෝ ආයේ අතුරු සිදුරු නැහනේ. ලෝභෝ දෝෂ මොහෝච පුරිසස්ස පාපචේතනා පුරුෂයා කියන්නේ පාප චේතනා විතරයි. එහෙම නැත්නම් ඒ මනුස්සයා පුරුෂයාට ගැළපෙන්නේ නැහැ. බුදුරජාණන්සේ දෙන්නේ හිංසන්ති අත්ත සම්භූතා තචසාරංව තම්පලං. ඒ මනුස්සයාටම හිංසා කරනවා තචසාර කියන උණ පඳුරේ මල් පිපීමෙන් උණ ගහ විනාශ වෙන්නාසේ. තච කියන්නේ පොත්ත. ගහේ හරේ තියෙන මැදනේ පොතු හර ගස්තියක් කියලා જાතියක් තියෙන. ඒව තමයි උණ පවුල කියලා කියන්නේ. කිතුල් ගහ, පොල් ගහ, පුවක් ගහ, බට ගහ, උණ ගහ ඔක්කොම පොත්තේ තමයි හරේ තියෙන්නේ. ඒවා මල් පිපිච්ච ගමන් ගහ විනාශයි. ඒ නිසා මේ අන්ධහැර පාගෙන මේ ලෙල්ලේ පිරිසුදුකම ගැන නැත්නම් රූපලාවන්‍යයට නටන මේ බයියෝ ලාභ සත්කාර ලැබිච්ච ගමන් ඒකෙන්ම විනාශය. හිංසන්ති අත්ත සම්භූතම් මේක දෙයයන් ආංශ කරන දෙයක්වත් රටේ රජ්ජුරෝ කරන දෙයක්වත් වැස්සෙන් අවුයෙන් කරන දෙයක්වත් ආකාශයෙන් කරන දෙයක්වත් නෙමෙයි. මේක නිතරම උපදිනවා මනුස්සයාගේ. අත්ත් සම්භූත කියලා කියන්නේ ඇතුලෙන් හටගන්න. ඒකට තව වචනයක් ඥානන්ද සාංශයේ මේ දේශනාව තවත් ගැඹුරු කරමින් තම්මේතාවය කියලා හිතාගත්තා. ඒයින් නිපන්, රාගයෙන් නිපන්, ద్వේෂයෙන් නිපන්, මෝහයෙන් නිපන්. අපේ දරුවෝ කියලා කියන්නේ 100ට 100ක්ම රාග, ద్వේෂ, මෝහයෙන් නිපන් උච්ච අවස්ථාවේ උපන්දයා. අපිට හම්බෙලා තියෙන ලාභ සත්කාර කීර්ති නාම එහෙම නැත්නම් අපේ පට්ටම් සේරම අත්ත සම්භූතං. අජ්ජත් ඇතුලෙන් හටගත් දේවල්. ඒ කියන්නේ කවුරුවක්වත් නිකන් හිතියට අපිට සාක්ෂියක් දෙන්නේ නැහැ නේ. පෑණිති මරණ තු ළමයි හම්බෙන්නේ නැහැ නේ තපල් මාර්ගේ. ඒක තටමඬ වෙනවනේ වෙනම. ඒ තටමන්නේ කොච්චර සුවිශේෂීව මට විතරක් වෙච්ච ආවේනික ක්‍රමවලින් කියලා අපි අnder බාලා කියනවාද කට්ටියට. මම මෙන්න මෙච්චර ස්ත්‍රී දූෂණය කරලා තියෙනවා මෙහෙම කරලා තියෙනවා නැත්නම් මම මෙච්චර හොරෙන් රසා මේ විභාග වලට දීලා පාස් වෙලා තියෙනවා මට මේ තරම් හොර සාහිතික තියෙනවා නැත්නම් මට මෙච්චරක් බැංකු පොලි බැංකු වල ගිණුම තියෙන ඔක්කොම ණයට ගත්ත දේවල් මේ සේරම කරපු කෙනෙක්ගෙන් අහන්න නිකන් කොහොමඩක්වත් හම්බෙන්නද කියලා අත්ත සම්බූතා ඒකට කියන්නේ තම්මේතාවය. යා කියන්නේ මේ අම්මා අප්පා දීපු එකක් එහෙම නෙවෙයි. මම්ම අවස්ථානෝචිතව ගහපු ගැටයකින් තමයි මට මේ දේ කරගන්න බලන්නේ. ඒකත් මේ ක්‍රමානුකූලව ලැබුණොත් එච්චර ඒකේ ජොලියක් නැහැ. අක්‍රමිකතාවයකින්ම ලබන්න ඕන. ඒක තමයි අද මේ ලෝකේ මේ තරම්ම මානවයා මානවයාට විරුද්ධව, මානවයා පෘථිවියට විරුද්ධව, මානවයා මේ පරිසරය දූෂණයට ඉදිලා තියෙන්නේ හිතලා නම් නෙවෙයි. එයා කරන්නේ ලෝභ ද්වේෂ මොහ තමයි. පාපං අත සම්බුද තච්චසාරංව තංපලං පොතුවර ගහක් මල් පිපුණොත් ඒක ඉවරයි තමයි. ඉතින් අසත්පුරුෂයා මැරෙන්නේ කවුරුත් හුණියම් කරලා නෙවෙයි. උගේ ජඩ ව්‍යාපාරයේ හරිය ගමන් ඌ මැරලා යනවා. ඊට පස්සේ විනාශ වෙනවා. අපේ පැත්තේ තියෙන ওই වලව්. අන්ද වලව්, ඉන්ද වලව්, නම්ම වලව් තමයි. ඒ වලව් වල කඩේ પરම්පරා තුනක් නැගී හිටියනවා. මොකද ඒ වෙලාවේ සූරකම පටන් ගන්නවා. තුන්වෙනි પરම්පරාව ඔක රස විඳින්න පටන් ගන්නවා. හතර පහ හය යනකොට මකුළු දැල් බලවු තමයි. ආයේ જાතියක් ආගමක් මොකුත් නැහැ. පහත් මිනිසුත් එක්ක සංයමේ මේ මේ මේ සාසම්භෝගයේ යෙදිලා විනාශම වෙලා යනවා. පාරේ බැහැගෙන යන්න බැරි තරම් දැන් බලවු දාලා තියෙනවා වෙන්දේසියේ. බලවු තමයි ගන්නේ ටුවරිසම් වලට මොකද ඒ බලව නඩත්තු කරගන්න බෑ. પરම්පරා තුනක් නගිනවා. එක પરම්පරාවක් මේක විඳිනවා. ඊතර પરම්පරා තුන වැටෙනවා. මේ වගේ තමයි පළවෙනි දශකයේ වන්ද දශකයේ දෙවෙනි දශකයේ ක්‍රීඩා දශකයේ තුන්වෙනි දශකයේ වර්ණ දශකේ නගිනවා අපේ එඳුරන්ගේ පෙනීම දැකීම පළවෙනි අවුරුදු 10 දෙවෙනි අවුරුදු 10 තුන්වෙනි අවුරුදු 10 40 බල දශකේ 40 වෙනකොට ඇස් පෙනීම හොඳයි ඔන්න 40න් පස්සේ 40 ඇඳිරියෙන්න පටන් ගන්නවා මොනාර කියනොත් ඈ මඩවුන්නේ ඔන්න පටන් අර ගන්නවා කන ඇහින්නේ නැහැ. ඊට පස්සේ නාසයේට මේ කක්කඩ මොනවාක්වත් ගණන් ගන්න නැතුව යනවා. ඉස්සර නම් එමේ සෙන් කාගෙන පාරේ යනකොට එන්න බැරුවනේ ඉන්නේ. 40 පැන්නට පස්සේ වම තියෙන උඩ දකුණ තමයි යන්න පටන් ගන්නේ. කකුල් ඔක්කොම ඇද වෙනවා. මම 40 වෙච්ච දාසේ ලොකු සංජය වන්දනා කරලා මං කිව්වේ නෑ ඒ අන්තිමට වන්දනා කරලා යන්න හදන දවසේ කිව්වා ස්වාමීන් වහන්සේ මෙමය මට අද අවුරුදු 40 සම්පූර්ණ වෙනවා 52 මම ඉපදුනේ 92යි. ආ හොඳයි. නම එහෙනම් ඉතින් ඔය තියෙන ඉඳුරන් නඩත්තු කරන්න බලන්න ආයෙත් පස්සේ වර්ධනයක් නැහැ කිව්වා. මං කිව්වා ස්වාමීන් වහන්සේට වැරදුනාට මම එහෙමද මම බොඩි බිල්ඩින් කරලා ඉන්නේ මම අදාගන්න. මම උසත් යනවා ඇස් දෙකත් හොඳ තියා ගන්නවා කන්නාඩි දාන්නේ කවදාකවත්. දත් දාන්නෙත් නැහැ කන් අයනකට මොනවක් කරන්නෙත් නැහැ. ඔබ වහන්සේලා එහෙම කරට මං එහෙම කරන්නේ නැහැ කියලා නිකන් ආඩම්බරෙන් තමයි ගියේ. එදාමද මන් දන්නේ මම ලොකු තාන්ති ළඟටලා කතාන් කිව්වා කොහොමද නිදාගෙන ඉස්සලා නාන්නේ කිව්වා. ඒ තරම් ඇඟේ ගඳ. දැන් 10 වෙනකම්ම හති පිඹල පිඹල පිඹලා ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසාන වතාවටත් අහලා උණුතුර ටික ඇල්ලවස ළඟට ගියා නම් කොහොමුණත් කමන්නේ නාලනි දාගන්න ඔය තමයි දෙන උපදේශය දැන් 40 පිරුණු දවසේ මම හිතාගත්තා ඊට පස්සේ ලොකු සංසාර අපවත්ුණානේ ඊට පස්සේ දැන් 72 නේ යන්නේ 40ට පස්සේ එන්නේ ඥානදාසකේ තියෙන උඹල කොච්චර පිළියම් කරන්න ගියත් අසුචි කලයක් ඇතුලේ අසුචි පුරවට පස්සේ පිටින් මොනතරම් පින්තාරු කෙරුවත් ඔකේ වැగిරෙනවා. ඔක ටිකක් වහගෙන ඉන්න පුළුවන් මේ 50 දශකයේ 60 වෙනකොට ඉස්සරහට නැවෙනවා. 70 වෙනකොට හැරමිටියක් ගන්නවා. 90 වෙනකොට මේ සයන දශක ආයේ පොඩි එකක් බුදි වෙනවා දශවෙනි දශකයේ මෝමුහ දශකේ සම්පූර්ණ පිස්සු. සම්පූර්ණ පිස්සු එකයි කියන්නේ බාල ගෑණියක් අරහද බඳපන් කියලා. මොකද මේ මිනිහා කී වෙනකොට අඩු ගන්න ගෑණි අනු වෙන්නේ. ගෑණි අර එළියෙන් එනකොට රෙද්දක් දානවා ඇඟට. ඒකට තමයි ගෑණියක් ගන්න වෙන මොනවටත් නෙමෙයි. සම්පූර්ණ පිස්සු කෙල්ලෝ. මොමෝයි. අසුචිමයි කන්නේ. මල මූයෙමයි ලගිලින්. මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. හෙළුවෙන්මයි ඉන්නේ. මම දැකලා තියෙනවා එතකොට ඉතින් අම්මලා කියන්නේ ඔන්න ඔතෙන්ද ගෑණියක් ඉන්නෝනේ. ඒ ගෑණි බාල වයස් කාරියක් වෙනවා. මේ ගෑණිට ලැජ්ජ තියෙන මිනිස්සු එනවනේ බලන්න මේ මනුස්සයා. මෝ මුව දශක. ඉතින් ඒකේ ඔය පළවෙනි දශක තුන වගේ තමයි ලෝභ දෝෂ මොහ. ඒව තියෙනකම් භාවනාදී කවදාකවත් මේ ලෝභ දෝෂ තියෙනකම් නිින්දයක් නැහැ. ඒ දෙක භාවනාදී යම් වෙලාවක අඩු වුණොත්, හේ බෑවොත් ඔළුව වැක්කිරෙනවා, නිින්ද යනවා, එපා වෙනවා, මට බෑ භාවනා නම් කරන්න බෑ. කොන්ද රිදෙනවා පුංචි සද්ද වුණත් කරදර කරනවා ඉතින් එයා හරි චෝදනාපත්‍ය සූදානම් කරනවා දැන් මම අපි භාවනා කරන මුල් කාලේ 70 දශකයේ 80 දශකයේ 90 දශකයේ කියන්න කෙනෙක් අපිට හිටියේ නැහැ අපි හිතුවේ ඒක භාවනාදි තියෙන මේ දුර්වලතාවයක් වෙන්න ඇති කියලා පළවෙනි වතාවට ඥානාරාම ස්වාමීන්ගේ සත්‍ය විදුසා විදර්ශනා ඥාන පොතේ සඳහන් කරලා තිබුණා මේ ආනාපානයේ අවස්ථා තුනක් තියෙනවා ඕලාරික අවස්ථාව, සුකුම අවස්ථාව සහ සුකුමතර අවස්ථාව කියලා. ඒ නිසා ඕලාරික ආනාපානය තමයි අපි මේ ඉස්ලාම් පටන් ගන්නකොට අල්ලගන්නේ. දැන් බිම්බීම ඇකිලින් වශයෙන් අල්ලන්නේ. කහු වුණා නම් එනතන ආනාපාන දිගේම හිත වැයවතුවා නම් චිත්ත වීදියට ගියා නම් ඒකේ දැනෙන දේ තමයි ආනාපානේ සුකුම වෙන්න පටන් ගන්නවා. මධ්‍යම වෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචර හිතන්නේ ඒක මේ සතිය නැතිවීම නිසා එහෙම නැත්නම් උනන්දු අඩුවීම නිසා එහෙම නැත්නම් මං ඉඳ ගන්නකොට හරියට පටල වාඩි වෙච්ච නිසා මට ආනපන නොපෙනී යනවා කියලා. නෑ ආනපන දියුණු වෙන බවට සතිය තියෙන බවට ලකුණක් තමයි. ඉතින් එතනින් නැගිටලා යන පිරිස 99ක්. භාවනා නැතර කරලා නැගිටලා යනවා බෑ කරන්න බෑ මම බලන්න ගියා ආනපනෙත් බලබල ඉඳි දැන් පේන්නේ රද්ද එනවා අප්පා ඒ වෙලාවට. වේදනාව එනවා අප්පා ඒ වෙලාවට. හිතවිලි එනවා අප්පා. එයා දන්නේ මේ ආනපනේ මධ්‍යස්ත වීම අනුව තමයි මේ බාහිරින් ගොරෝගොරව ඉන්න ව්‍යාග්‍ර දේනුන් පණින්නේ කියලා. මේ தත්ත්වය තේරුනේ නැත්නම් යාර කවදාව සුකුමතර ආනාපානට යන්න හම් වෙන්නේ මොකද හේතුව මෙතනදී ආ සලුවක සාදාල් නැගිටිනවා ද්වේෂය නිසා. මේ නීරසකම නිසා, කම්මැලිකම නිසා, ඒකාකාරීකම නිසා, බය නිසා, පාළු ගතිය නිසා. එයාත් දන්නේ නැහැ මෙතනදී සතිය ඩබල් ඩෝස් කරගන්නවා. සතිය දෙගුණ කරගන්න ඕන. සතිය සති සම්පජඤ්ඤයෙන් ආඩ්‍ය කරගන්න ඕන. ඒ සඳහා එකම ක්‍රමය තියෙන්නේ ඒ වැරද්ද වාර්තා කරලා ගුරුවරයා කියනවා උඹට අනිත් දවසෙත් ඕක එයි. ඒකට ලෑස්ති වෙලා ඵලයන් ඒ ලෑස්ති වෙලා යන්න පෙර නිමිති වගේක් පෙන්නයි. මොකද්ද පෙර නිමිත බලාගෙන ඉන්න අරමුණ බොඳ වෙන්න පටන් ගනී. අක්‍රමික වෙන්න පටන් අරගනී. අපිලිවෙල වෙන්න පටන් අරගනී. නානා භාව විනා භාව වෙන්න පටන් ගනී. ඕක දැකලා වාර්තා කරපන්. අංගන්න එපා. මේක පුද්ගලික රහසිකක් දෙයක් නෙවෙයි. මේ ඒකායන භාවනා ප්‍රතිපදාවේ ප්‍රගතියක්. ලියන්නේ නැහැ. භාවනා කරන කට්ටිය කියනවා පුද්ගලිකව හම්බෙලා කියන්න බැරිද සාංශ මට විතරක් කියන්න දෙයක් තියෙනවා. මේ සභාවේදී කියන්න පෙළඹෙන්නේ නැහැ තමයි මාර්යා කියන්නේ. එතකොට එයා ගිව්වොත් එහෙම ගුරුවරයා මේමයි ඕක කාටත් වෙන දෙයක් ඔයාගේ දෝෂයක් විතරක් නෙවෙයි. ඒක නිසා මේ දිගටම නිතිපතාම ওই දෙයම කරගෙන යන්නකෝ කියනකොට ගෝලයා හිතනවලු අපි ලොකු සාංශේ කියනවා මේ ගුරුන්නාංශ මං විතර භාවනා කරලා නැහැ. ඒකයි මේ දිගට කරගෙන යන්න දිගට කරගෙන යන්න දිගට කරගෙන යන්න කියන්නේ නොදැනුවත්කම නිසා මල්ලෙන් ගැහිලා කියලා. මට හද්ද එනවා මට වේදනায় කමන්නේ වනේ ඒකට කමන්නේ ඒකේ හැටි ගමේ පාරේ ලයිසි කාර් එලෝපද මිනිස්සයා කොළඹට යන්න ගියාම වාහන වැඩිනේ පාරේ ඉතින් වංශට කියන්න එපා ගමේ පාර නෙවෙයි මේකේ ට්‍රැක් දෙක තියෙනවා. තමයි ට්‍රැක් 6 තියෙනවා. වාහන තුනට ගණන් ගන්න එපා. උඹ වේ ස්පීඩ් කරන්න යන්නත් එපා. හප්පගන්නතෝ බලයන්. ඉතින් අර මනුස්සයා හිතන්නේ මේ මල මගුලක් නෙමෙයි යාහනේ යන්නේ කියලා. දැන් පාරේ කබරෙත් පයින්නවා, හරකොත් එනවා, පොලකුත් තියෙනවා, මිනිස්සුත් ඉන්නවා, වාහන තියෙනවා ඕන්නේ නැහැ කියලා හිතනවා. මේ මනුස්සයා හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න හදන්නේ. තමේලොන් ඩ්‍රයිවිං වගේ නෙමෙයි. ආන්න ඒ වගේ මේ මට්ටමට ගියා නම් ඒ සූදානම් ශරීරයට පුහුණුකරනද දක්ෂ නැති ගුරුවරු නිසා තමයි අද භාවනාව වැටලා තියෙන්නේ ලෝකේ. නැත්තම් භාවනාවට උනන්දු කට්ටිය විශාල පිරිසක් ඉන්නවා. ගුරුවරට ඒක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. මොකද ගුරුවරයා ගෝලයා සන්තෝෂ කරනවා. ගෝලයාට කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තමයි. ඔබ බලානින දේ නානා භාවෝ විනා භාවෝ. අපිලිවෙලට යනවා. ආක්‍රමික වෙනවා. බොඳ වෙනවා. ආස නැති වෙනවා. මේ තමයි ලෝභයේ අනිත් පැත්ත. ලෝභය කියන්නේ ආස වෙන, උනන්දු කරවන, නිින්ද නැති, කන් දෙක උඩ තියාගෙන ඉන්න ගතියක් නේ. ඒක තමයි සංසාරික. ඒක තමයි දුක්ඛාය, අහිතාය, අනත්ත් සංවිතාය සංවත්තති කියලා කියන්නේ. දැන් මෙතනදී ක්‍රමයෙන් පේනවා ආසාවෙන් පටන් ගත්ත භාවනාව එපා වෙනවා. ආසාවෙන් පටන් ගත්ත සතිය නැති වෙලා යනවා. ආසාවෙන් පටන් ගත්ත ආනපානේ නොදැනිනොත් පිළියනවා. මෙන්න මේක පසන්න මනසෙන් ලියන්න පුළුවන් නම් ඌ ජාත්‍යන්තර කතිකෙක් බාටපත් වෙනවා. ඌගේ රචනා ශිල්පය නොබෙල් ප්‍රයිස් දිනනවා. එයා මේ කම්මැලිකම රසවත් කරලා කියනවා. ඒ තමයි බුදු දඥාන්සිකයන්. ඒකයි අෂ්ට බ්‍රහ්මස්වරයෙන් දේශනා කරන්නේ දුක තමයි බං ඔය පේන්නේ උඹට ඔය මැදට එනකොටත් ආගෙන ඉන්න බැරි නම් උඹ කොහොමද ආනපනේ ශුම් තැන්ට යන්නේ උඹ කොහොමද දුකේ ගැඹුරට යන්නේ දැන් උඹ ඇවිල්ලා තියෙන්නේ ඔය දුකේ ප්‍රමාණ කරන 85ක් විතර ඉවර කරලා පොඩ්ඩයි තියෙන්නේ. ඔය පොඩ්ඩක් නම් ඕකමයි කරන්න ඕන. දිගටම යන්න ඕන. එතකොට අර සූක්ෂම தත්ත්වයට යනකොට එයාට පේනවා මේ කායික ආශාව සහ ජීවිත ආශාව නිසා මේ භාවනා අධ්‍යක්ෂින් බිම දාලා පාගලා මේ කායට සැප දෙන්න හදනවා. ජීවිතේ නඩත්තු කරන්න හදනවා. දරුවෝන් ගැන හිතනවා. අභිවෘද්ධිය ගැන හිතනවා. එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පත්තිය ගැන හිතනවා. අර නව මහ විතක් ඇවිල්ලා කරදර කරනවා. මේ හැම එකක්ම හැම එකක්ම අපේ ථේරවාදී පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. මේක කියලා දෙන්න ගෝලියෝ බයයි, ගුරුවරයෝ බයයි. මොකද ගෝලියෝ මේ ස්ථානේ දාලා යයි කියලා. ආයිති අමාරු නම් ඔයා එනම් අදට භාවනා කරන්න එපා. පොඩ්ඩක් ගිහලා ෆුට්බෝල් මැච් එකක් බලලා එන්නකෝ. ක්‍රිකට් ටිකක් ගහලා එන්නකෝ. කියලා නලවන්න හදන මිසකෝ මේ තමයි මේ භාවනාවේ දුක තේරෙන තැන. උඹට මේ පෙර නිමිති පහළ වෙලා තියෙන්නේ. පෙර පිනක් තියෙනවා. ක්‍රමවේදයක් හරි දැන් ඕනේ කරලා තියෙන්නේ කැටලයිස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් උත්ප්‍රේරණය වෙන්න ඕනේ. සතිය ඩබල් ඩෝස් වෙන්න ඕනේ. සතිය ප ဋ ාණ කරන්න ඕනේ. සුපචිත්තික සතියක් ඕන. උඹට තියෙනවා. මේකම නැවත කසකවපන්. ඉතින් මේ මිනිස්සයා කියන දෙයක් තමයි ඒ බුරුමෙදිත් ඒක මම ඇහුවා මේ ඒක ඒකට ආදර්ශ චරිත නැහැ නේ භාවනා මධ්‍යස්ථානවල. ඔක්කොමලා ඉන්නේ අඩුපාඩු කියන කට්ටියනේ. කිසිම ආදර්ශ දෙයක් පෙන්වන්න බෑනේ මොන දුක තිබ්බත් ටිකට කරගෙන යන්න ඕනේ කියන කට්ටිය නෑ. ඉතින් ඒකට ඔය අචං ඡා ස්වාමීන් වහන්සේ කියලා තිබුණා කොතනක හරි එහෙම කරදරතියදී දිගට යන මිනිස්සු දැක්කොත් උඹ ඌට රහතන් වහන්සේ කියලා නමක් දාලා ඌට වඳින්න පටන් අරගනි. උඹේ භාවනාව ඔබ නතර කරනවා. පිටින් කවුරුත් දකින්න නැති එක හොඳයි. උඹයි රහත් වෙන්න ඕනේ. මේ ලෝකේ ඉන්න කට්ටිය උඹ රහත් කරන්න ඉන්න කට්ටිය නේ. ඒගොල්ලෝ රාග, ద్వේෂ, මෝහ පිණිසයි පිටලා තියෙන්නේ. උන් රාග, ద్వේෂ, මෝහේ ඇතුළතින් හටගත්ත කට්ටිය. ඒ නිසා උඹ තමයි මේ අද ශාසනයේ තියෙන වැදගත්ම පුද්ගලයා. මේ මොහොත තමයි වැදගත්ම තැන. මොහොත මේ තැන තමයි තැන. ආයේ මේ හෙට හම් වේ යතන හම් වේ කියනවනම් ඔබ වර්තමාන මොහොතට වසුරු හෙලනවා. මම දැන් මෙතන කියන උත්තරීතර වූ ක්ෂණ සම්පත්‍ය විවේකයට ගන්නවා. දුර්ලභාකන සම්පatti තත්ත විවේකෝ විපatti. උන්දට ඒක හෙන හතම වෙනවා. අර අච්චර අවස්ථාවක් දීලා මෙයා කබලෙන් ලිබට පයින්නවා නම් මේට වැඩිය සැප හොඳයි නැගිටලා ගියොත් මෙතන වැඩිය සැප හොඳයි භාවනා මධ්‍යස්ථානෙන් ගියොත් මේට වැඩිය සැප හොඳයි මේ ගුරුවරයෙන් අයින් වුණොත් කියලා ඒව තමයි ඉතින් අත්ත සම්බූත කියලා කියන්නේ. ආන්න ඒ ටික කිලින්ම ගුරුවරට කියන්න පුළුවන් නම්. ඔය ජෝසප් ගෝල්ස්ටයින් නේ ජැක් කොන්ෆීල්ඩ් පැවිදි වෙලා ගිහිල්ලා තියෙන්නේ මෙයාගේ පොතේ චර්ත කතාවේ තියෙනවා මේ මහානිකායේ සායිලන්තේ. ඒසල ඔක්කොම උදේ ඉඳලා හැන්දනකම් පින්කම් විතරයි. ඊට පස්සේ කවලු මං සිවුරු අරනවා. ඒකට කවුරක්වත් සුද්ධ වෙයිලා පැවිදෙන්න පටන් අරගෙන නැහැ ලෝකේ. 60 දශකේ 70 දශකේ. ඊට පස්සේ ලොකුහාමර ඇවලු ඇයි කියලා. ලොකුහාමර නම් වන්නේ සුද්ධෙක් පැවිදිලා ඉන්නකයි. ඊට පස්සේ කවලු මං පැවිදිනේ භාවනා කරන්නේ මේ මේ නිකරෙන්නේ නැහැ කියලා. ඒක නම් ඉතින් අපේ නිකාය හැට තමයි අපේ නිකායේ තියෙනවා ඔය කැලේ ඉන්න හාමුදුරු జాතියක් ඉන්නවා කියලා අචංචා ගාවට පිටත් කරා. ඉතින් දැන් මෙයා ගියේ දැන් ඔන්න රහතන් වහන්සේ නමක් හම්බුනායි කියලා ඈත කුටියක් හම්බුනා. ඉතින් ගුරුන් වහන්සේට වැඳගෙන ඒ කියන්නේ අචංචාට වැඳගෙන භාවනා කරගෙන ඉන්නකොට එක දවසක් එනකොට දිග්ග ආසනයක ඉඳගෙන හැරමිටියක් අතේ තියාන මිනිස්සු තුන් දෙනෙක්ට සේවය යොදවනවා චන්ත. ඕක කරමයි යකෝ ඉක්මනට කරපන් වැඩි ඉවරෙන් තියෙන රැස්සක් එන්න හදගන්න. <laughs> ඒක බීමාස බැලුවා දැන් මේ රහතන් වහන්සේ තුන් දෙනෙක් මිනිස්සු සේවය යොදවගෙන බැන බැන ඉන්නවා. ඊටනතෝ දැන් නම් මේ නොදැක්කනම් හොඳයි කරන්න දෙයක් නැහැ. හොඳටම බැලුවල ලොකු අහමුදුර තමයි. ඊට කටියට ගිහිල්ලා ඉන්න කල්පනාවලු දැන් මොනව කරන්නද කියලා. කමන්නේ නැහැ ඉතින් ආය ඇමරිකාට ගිහිල්ලා ඊටත් ඇදී ආසුචියනේ. පස්සේ දවසේ යනකොට අර සුපේක විඳින ඉන්න සුරුප්පක් අදිනවලු අචංචා. එදා හිතාගත්තලු මම මේ මනුස්සයනේ මේ රහත් කියලා ගෙනාවේ මහානිකාය නෙවෙයි. මේ ශාංශිත් ඇත්තටම එතකොට මහානිකායි. හැබැයි අරණියේ ඉඳලා තියෙන 아무තම කෙනෙක් අචංචා කියලා කියන්නේ ලොකු යුග පරිවර්තනයක් කරපු කෙනෙක්. මේ ඉන්න කාලේ මම දන්නවා මම පුළුවන් තරම් පොත් කියවලා තියෙනවා. ඕව කියවලා තිබුණේ නැහැ. පස්සේ ගිහිල්ලා දවස් 3ක් කල්පනා කරලා සිවුර අරින්න කල්පනා කරලා ගිහිල්ලා වැඳලා කිව්වලු ස්වාමීන් වහන්සේ මම අපව යනවා රටට කියලා. හොඳයි කිව්වලු. මොනක්වත් කියලා නැහැ. දැන් මෙයාට කියන්න ඕනේ මේ රට රාජ්‍ය අතහැරලා ඇවිල්ලා කවදාවත් නොකරන මහානකමක් හිටියේ ඔබ වහන්සේ වෙනුවෙන්. ඔබ වහන්සේ කෙරෙහි තිබුණු සද්ධාවෙන් මම ඔබ වහන්සේ කෙරෙහි හිත කලකිරුණා කියන එක කියලා යන්න ඕනේ මෙයාට. දැන් කියන්න පොටක් පාදා ගන්න විදියක් නැහෙනේ. ඊට පස්සේ ආතුවල මෙහෙමයි මම බැලුවා ආදර්ශ චරිතයක් පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ මේක නිකන් පාළු පුරන් කුඹරක වපුරන වගේ මේකේ අස්වැන්නක් ගන්න බෑනේ. ඒ නිසා මම ඉතින් අර අනුගල හොඳයි කියලා. ආයෙ මොනවක්වත් කියන්නේ. අන්තිමට කිව්වලු ඔබ වහන්සේ ගැන තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හිතේ මම ඔබ වහන්සේ පිළිබඳව සම්පූර්ණ හිත පිරිුණා කියලා. හොඳයි කිව්වලු. දැන් මේ මනසට කොක්ක ගහන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ අර දැන් මෙයා සිවුරෙන් හදකොළු ඊට මෙයා ඊට පස්සේ මෙයා අචාන්චා කියනවලු මහා දන් හාමුදුරනේ ඔබ වහන්සේට පිටින් කවුරු හරි දැක්කොත් මෙයා ගුණවත් සිල්වත් කියලා අනිවාර්යයෙන් වැඳවැඳ ඉන්නවා මිසක් ඔබ වහන්සේ කවදාවත් භාවනා කරන්නේ නැහැ. පිටින් රහතන් වහන්සේ නමක් දකින්නවනම් ඒක තමන් වහන්සේට අපලයක්. මොකද උන්වහන්සේට වැඳවැඳ ඉන්න වෙලා නැතිනේ. තමන්ට භාවනා කරන්න වෙලාවක් නැහැනේ. මේ ලෝකේ රහතන් වහන්සේලා නැහැ. මම තමයි රහත් වෙන්න එකම කෙනා කියලා පුළුවන් නම් ඇමරිකාට ගිහලා භාවනා කරන්න කිව්වලු. නෑ සංසේනන් සිවුරු වරින් නැහැ කිව්වලු. මොකද එහෙම උත්තරයක් මේ Tamanට බනිද්දී Tamanටම වට කරලා ගහද්දී ඒකෙන් ධර්මය උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් ඊට පස්සේ ලිව්වා Living Buddhist Masters කියන පොත. ලියක මම කියන්නේ අචාන්චා රහත් වෙලයි කියලා. හැබැයි මිනිස්සු හසුරවන්න නම් ඔයිට වැඩි දක්ෂ කෙනෙක් නැහැ කියලා. නිසා පිටින් දැක්කන අද ලංකාවට ඒකයි වෙලා තියෙන්නේ. ඔක්කොමලා වැටගත් ගුණවත් ගුරුහාම කෙනෙක් අල්ලගෙන ඉහෙන් කරෙන් උදව් කර කර ඉන්නවා මිසක්කා ගුරු වැඩ වීරයන්ට සලකන බැලියෝ ටිකක් මිසක් වීරෙක් වෙන්න හදන එකෙක් නෑ මේකේ. ජාතික වීරයෝ කියලා හදාගෙන ආගමික වීරයෝ කියලා හදාගෙන ඒගොල්ලන්ට වැඳ දඟලන්න දඟලන්න තමයි අතපල්ලේ වැටෙනවා. මේ සතිය කියන්නේ එහෙම එකක් නෙවෙයිනේ. කොයි එක්කන සමානයිනේ. වර්තමාන මොහොතේ බුදුහාමුදුරුවෝයි මායි චිත්තක්ෂණ වශයෙන් සමානයි. ඒක වෙනුවට මේ බුදු ගුණයක් අල්ලගෙන වැඳ වැඳ ඉන්නවයි කියලා කියන්නේ සතියෙන් කරනවනම් ශ්‍රේෂ්ඨයි. ආ ඒක අහන්න දෙයක් නැහැ. සතිය නැතුව මේ ශ්‍රද්ධාව නිසා සම්පූර්ණ දේ පාවා දීලා මේ කරන නැටවිලි වලට වැඩිය කොච්චර වටිනවද බලන්න බුදු ගුණයට බුද්ධානුස්සතිය හෝ ආනාපාන සතිය වඩනවනම් සතිය වඩනවනම් ඒක නාට තේරෙනවා නම් මේ වඩන සතිය නිසා මම මේ මොහොතේ උසස්ම තැනට යනවා රාගෙටත් ඉන්න බෑ ද්වේෂෙටත් ඉන්න බෑ මෝහෙටත් ඉන්න බෑ වෙන්නේ මොකද්ද කම්මැලි එකයි තියෙන්නේ කම්මැලි දෙන්නට ආදර්ශයක් නැහැ මම විතරයි මහා පාළු ගතියක් දැනනවා මහා තනි වෙච්ච ගතියක් දැනනවා කරකොල අතෑරිය වගේ දැනෙනවා ඒත් සතියට දැනෙන්නේ නැහැ සතිය දිගට පවත්වන කෙනාට දැනෙනවා ඒක විශේෂයෙන්ම අරණ්‍ය වාසී සංඝයා තුළ 100%ක්ම තියෙනවා හරිම කම්මැලිකමෙන් තමයි ජීවිතය ගත කරන්නේ පව් අපා. මේ ඇතදී පැහැදී භාවනා කරන කට්ටිය මෝහන බලපුවාම එන ගහච්ච සෝම් පිටනිවා. කෙනෙකුට ඇවිල්ලා පැවිදි වෙන්න හිතෙන්නේ නැහැ මේ මෝහන බලනකොට. සාමාන්‍ය ඵලයක් කියන එකක් මේ මානකමේ ඵලය සමන ඵලයක් අහන්න බෑ ආමතු කෙනෙක්ගෙන්. කොස් ගැන අහනකොට දෙල් ගැන කතා කරනවා කියලා අජාසත් රජුරෝ කියනවා. මේ ජීවිතේ මොකද්ද ඔබ වහන්සේ මේ මහාන වෙලා ලැබු සැපේ කියලා ඇහුවොත් ලබන ආත්මේ ෂුවර් එකට මම rahat වෙනවා නැත්නම් රජ වෙනවා කියලා මේ ඊගාවාත්මෙන් තමයි උත්තර දෙන්නේ සංසාර සුද්ධියෙන් උත්තර දෙනවා මෙව විතරනේ මහානකමයද තියෙන්නේ සතුටින් ගත කරන කෙනෙක් හොයලා බලන්නකෝ ඒක ඒකනේ කිසි කෙනෙක් වීරයෝ කර කරන්නේ එහෙම කෙනා එයාගේ වීරකම තියෙන්නේ මම දැන් මෙතන ඒක තියෙන තැන්වල නැත්නම් මම දැන් මෙතන රජ වෙන තැන්වල පාළුව කියන එක දෙවනත් කරගෙන එන පාළුවක් තියෙනවා. ඒකට මූණ දෙන්න පෞරුෂත්වේ නැහැ. නැතුව මේ නිවනට කිට්ටු කළා නැතුව හෝ රාග ద్వේෂ නැති தත්ත්වෙට පත්වෙච්ච නැති කවුරක්වත් නැහැ භාවනා කරන ලෝකේ. හැම කෙනාම පත්වෙලා. ඒගොල්ලන් තියෙන්නේ කම්මැලි. මේක කරගෙන යන්න බෑ. ඒගොල්ලන්ට ඊට වැඩිය රාගය හොඳයි. ඊට වැඩිය ද්වේෂය හොඳයි. එහෙනම් තමයි මේ ඇති වෙලා තියෙන නිබ්බිදාවට නිින්ද කියලා නම දාගන්න හරි ආසයි. මට නිින්දකුත් නෙවෙයි ස්වාමීන් වහන්සේ හැබැයි මොනවා වුණාද දන්නේ නැහැ. ආනපානට මොනවා වුණාද දන්නේත් නැහැ. ඇඟේ පය ඇතේ පය කැලිත් නැතුව වගේ ඉඳපු ගමන් ඩොක් ගාලා මට පයින් ගහුවා වගේ මම අවදි වෙනවා. මොනවා වුණාද දන්නේ නැහැ කියලා ඒක දැන් භාවනා කමටහන් සුද්ධ කරන 180ක් විතර විස්තර කරනවා දැන් කට්ටිය. ඒක නම් මම ඉතාමත්ම සතුටින් ඉන්නේ. මම භාවනා කරනකොට මට මේ කරගෙන ගිය වැඩේ lost. පාර අතරමං වුණා. මට මාව නැති වුණා. යන්නේ කොහෙද මල්ලේ පොන්නේ? විලෝදයක් තේරෙන්නේ නැහැ. හැබැයි මොකද්ද සන්තෝෂයක් තියෙනවා. ඒ කියන්නේ පාරේ කවුරුවක්වත් වාහන නැහැ. ඒ එන වෙන්ද එන බිහි මේ ට්‍රැෆික් ජෑම් තියෙන පාළුවක් දැන්න මොකක් හරි කචල් එකක්ද දන්නෙත් නැහැ කියලා හැබැයි ගමන යනවා. කෙනෙක් ඉන්නකොට පාරේ වාහන ට්‍රැෆික් තියෙනකොට ඒවට බැන බැන ඉන්නවා. ට්‍රැෆික් නැහැනේ. වටිවිලි වල මොකද දන්නේ අද පාරේ කවුරක්වත් නැහැ වාගේ යන්නේ නැහැ. කියන්නේ බුදුහාමුදුරන්ගේ උණුසුම ලැබිලා නැහැ. බුද්ධ ශාසනයක උණුසුම ලැබිලා නැහැ. එයා වටපිට බල බල ඉන්න මොකක් හරි දන්නේ හොරු ඉන්න පළාතක දන්නේ නැහැ. ඒකයි මිනිසු නැත්තේ කියලා අර ලැබිච්ච ක්ෂණ සම්පත්තිය ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. ඉතින් දන්න කෙනාට තමයි උග්ගටි සංඤ්ඤ පුද්ගලයයි කියලා කියන්නේ. අර කාරණාව දැනගන්නකොට තේරෙනවා මේක එහෙම භාවනා කරන්න මේ ජීවිතේ නිවන් දකින්න දඟල කට්ටිය නැහැ. බොරුව කරන්නේ. ඒ යන කෙනාට බාධාක් නැහැ. ඒව මේ පච්චසාරංව නෙවෙයි නෙවෙයි පිට පොතු හරගස් නෙවෙයිනේ. ඇතුළත හර තියෙන ගස් මේ කතා කරන්නේ. මේ පොතු හරගස් වලනේ මල් පිපීමත් එක ගහ විනාශ වෙන්නේ. ඔය තියෙන ආර්ථිකය කියන්නේ දේශපාලනය කියන්නේ සමාජ ධර්ම කියලා කියන්නේ ජන මේ රූපලාවන්‍ය කියන තන්නේ කර පොතු හරගස්නේ. බුදුරජාන්සේ සඳහන් කළ තියෙන මේ පිට පොත්ත හැම විනිවිද ගන්න බැරි නිසානේ ස්ත්‍රියා පුරුෂයට මේ ප්‍රේම කරන්නේ කේසා ලෝමා නකා දන්තා තචෝ ඔය පහටනේ මේ සෙල්ලම් ඔක්කොම තියෙන්නේ ඔය පහ ඇතුලේ තියෙන මංසං ලෝමං ඒ ටික බැලුවොත් මොකාටවත් ආසාවක් හිතෙන්නේ නැහනේ අසුචිනේ අසුචිනෝ පච්චවෙක්කති කේසා ලෝමා නකා දන්තා තචෝ මංසං නාරු අට්ටි අට්ටි මිජ්ජ වක්කං හදයන් ඔය ඕනම දෙයකට ප්‍රේම කරන්න පුළුවන්ද කියලා බලන්න අර ඇන්ස්ට්‍රම් එකමාරක් විතර වටේ තියෙන පොත්තේ සිවියට නෙමෙයි සෙල්ලම තියෙන්නේ. ඒකට නෙමෙයි මෙච්චර මේ රජය කැසිනෝ දාගෙන සූදු කෙලගෙන ස්ත්‍රී දූෂණ කරගෙන නටන්නේ. ඉතින් ඔක ඔච්චරම ඔය ස්ත්‍රී දූෂණේ ඔච්චරම රසවත් නම් ඇයි රිලව්වකට කැසිනෝ නටන්නේ නැත්තේ? ඇයි ක්ලබ් දාන්නේ නැත්තේ? බල්ලෝ බැල්ලියෝ. උන්ට නැහැ කිසිම නීතියක්. උඹලා ඉන්නව මිනිස්සුන්ට මොකද වෙලා? උන් හැමදාම රාගනේ. අරුන්ට නෑ සීසන් එකට විතරනේ. දැන් බල්ලෝ රැළේ යන්නේ කාලයට විතරයි. රිලෙවිත් ඍතුවට විතරයි. මිනිස්සු නෑනේ. මිනිස්සු විතරක් ඒ ඒව මොනවත් ඕනේ මේක මේක මේ බිස්නස් එකකට පටන් ගන්න තියෙනවා. මේ තච්චසාරංව තංපලං කියන්නේ කේසා ලෝමා නකෝ දන්තා තච්චෝ චේසා ලෝමා නකා දන්තා තචෝ තචෝ තච්චසාරංව තං පරං. මේකට කියන්නේ රූපලාවන්‍ය කියලා. ආලවට්ටම කියලා. මේකට බුදුහාම කියන්නේ රූප ප්‍රමාණ කියලා. අද ඕනම කෙනෙක් ලස්සනට ඇදිනවා. තිලිසෙන සියල්ල රත්තරන් කියලා යන ලෝකයක් තියෙනවා. ඒ ලෝකයකට අපි මේ දරුවා දෙවිසුපත් කරලා තියෙනවා. ඒ ලෝකයකටයි අපි මේ විෂය නිර්දේශ ලියන්නේ. එහෙම ලෝකයකටයි අපි මේ විවස්ථා සම්පාදනය කරන්නේ. එහෙම ලෝකයකට අපි නගර නිර්මාණ කරන්නේ. ඒක ලෝකයකටයි අපි අඟහරු ලෝකයට යන්න හදන්නේ. මිනිස්යාට පිස්සු ඩබල්. ඇතුළත හැරෙන වෙනුවට පරිබාහිරේ කේසාලෝමානකා දන්තත් තාච්චෝ කේසාලෝමානකා දන්තත් තාච්චෝ තාච්චසාරංව තං පලං පොතු අර ගහ මල් පිටීමෙන් හමාර ඒ නිසා ඒගොල්ලන්ට ඒකම පිපෙන්න අරින්නකෝ විනාශයි ඔය දැන්න තියෙන කුඩු జాතියක්ලු ඔය අයිස් කියලා කියන්නේ. හැම තැනම එකපාරක් මුළු ඉස්කෝල ළමයි හිටන් බැලුවා දහම් පාසල් ළමයි පන්තිය මැද කලන්ත හැරිලා වැටෙනවලු. ඉස්සර තිබුණ නෑ දහම් පාසලේ. ඒකට එක එක ලියලා දෙන එකට බය වෙන්න එපා. ඒක පාවිච්චි කරොත් අවුරුදු දෙකෙන් ඕම මැරෙනවා. ඒ තරම් මේක වසයි. නිසා තියෙනවා YouTube එකත් ඔගේ අම්මගේ තනේ කාපිය කියලා. ඒකයි ඒ YouTube එකේ නම. ඒක අයිස් කාපියක්. කාලකන්ණියක් ගහලා මෙරියව. ඒ ෆිලඩෙල්ෆියා, මෙක්සිකෝ ඒ රටවල් ගණන් ගන්නෙව නෑ මේවා. ඇති වෙන්න අවසර දීලා කියනවා ගහපියව පාරායිනේ ඉන්නවා. හොල්මන් කවුරක්ක ගණන් ගන්නෑ. වැරද්දකුත් නෑ. පාරිබුද්ධිය ගත්තයි කියලා කක්ක කෙරුවයි කියලා කොන් කහණුවල් වල තමයි කක්ක කරන්නේ. ওই ඉන්නවා කුඩාරමක් ගහගෙන පොලිසියෙන් ඇල්ලුවොත් ඒ මැසට කණ්ඩ දෙන්න ඕනේ ඉන්න දෙන්න ඕනේ. ඒකට උසා මේ හිරගෙවල් වල පහසුකම් දෙන්නේ නැහැ කියලා ජාත්‍යන්තර සංවිධාන වලින් නගර සභාවට බයිනවා. නගර සභාව පොලිසියට කියනවා අල්ලන්න එපා කියලා. පුළුවන් තරම් වතුර දාලා හොදනවා ඊට පෙම්ටකට පස්සේ ඇවිල්ලා ආයක උඩාරම ගහ ගන්නවා ඉන්නවා. ඉතින් ඇටි වෙන්න කුඩු තියෙනවා. එහෙම නැත්නම් ඒ අපි කියන්නේ අපි මේ කියන්නේ මේ මතක නෑනේ. කසිප්පු කසිප්පු වල තියෙන එක එක නම් ඒකට කියන්නේ දැන් මම දන්නේ යාමරගේ නම කියන්නේ යාමර කියන්නේ දැන් හිටිය ඇති කියලා කියන්නේ කසිප්පු වලට. කසිප්පු ගෙලිය ඉල්ලන්නේ මට හිටි ඇති වලින් දෙන්නකෝ ඩ්‍රෑම් එකක්. හිටි ඇති වුණාට පස්සේ තමයි ගන්න. ඉතින් ඒකද වලක්ක ගන්න නැතුව හිටපුවාම තච්චසාරංව තංපලං. ඒ නිසා මේගොල්ලෝ මේ දිශෝ දිසං යන්තං කෛරා වේරිවාපන වේසිනම් පාපියෝනම් තතෝ කරේ මිච්ඡාපනිහිතං චිත්තං හොරෙක් හොරෙකුට කරන්නාසේ හතුරෙක් හතුරට කරන්නාසේ වර්ධවා තියාගත්තු තමන්ගේ සංකල්ප නැත්නම් වැරදි අදහස් තමන්ට <coughs> තච්චසාරම්ව සම්පලං. එයාට වද දෙනවා, එයාට හිංසනය කරනවා. <coughs> හිංසත්ති අත් සම්භූතං. ඇතුලෙන් හටගෙන මේක දෙයයන් ආන්තර දාන්නත් එපා. ආණ්ඩුවට දාන්නත් එපා. අවුවට වැසලා දාන්නත් එපා. ආකාශයට දාන්නත් එපා. මමමයි. ඒක දැනගත්ත දවසේ මට පුදුම සතුටක් ඇති වුණා. මම ඒ තරම් ਸਰව බලධාරී. මම කෙලෙසෙනවා නම් කෙලවෙනවා නම් මම නිසාමයි. හැදෙනවා නම් මම නිසාමයි. අය කවුරුත් ඇවිල්ලා මට දෙන උපදේශයක් බාර ගන්න නොගන්න එක මගේ වැඩේ. මේ බඹයක් පමණ වූ ශරීරයේ ව්‍යාමමත්තේ කලෙබරේ සසංජීමේ සමනකේ මේකේ දුක්ඛ සත්‍යයක් තියෙනවා, සමුදය සත්‍යයක් තියෙනවා, නිරෝධ සත්‍යයක් තියෙනවා, මාර්ග සත්‍යයක් තියෙනවා. ඔයින් එපිටට ගිය ගමන් අසතිය මම දැන් මෙතන නෑ. එහෙනම් තච්චසාරංව තංපලං. පොතු අර ගහ මල් පිපුණා වගේ නිසා කට්ටිය මල් පිපෙනවයි කියලා කියන්නේ පොතු අර ගහක. විනාශය පිණිසයි. ලාභ සත්කාර සම්මාන කියන්නේ නිවනේ අනිත් පැත්ත. අඤ්ඤෝයි වික්කවේ ලාභ සත්කාර සම්මානෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා. නිසා ලාභ සත්කාර සම්මාන වෙනකොට නම් නිින්දයක් නැහැ. බුද්ධම උනන්දුවක්. නිවන පැත්තට යනකොට නිදිමත. හරි කම්මැලි. මේ ජීනිපතා කාලසටහන කරගෙන යන්න බෑ. ඒ මොකද යාට තේරිලා තියෙනවා දැන් ගමනක් යනවායි කියලා. ඒකට මාර්ය ඇවිල්ලා නානා විදියට කියනවා ඕමනම් කරලා හරියන්නේ නැහැ පුතා. ජීවත් වෙනවා නම් ජීවිතේ තියෙන්න බෑ මොකක් හරි ආතල් එකක්. මොකක් හරි මේ ගාමර වචන කියනවා සමන ඵලයක් හරි නිකන් ඔය පරිපෝද්දක් බතයින්නම් කමන්නේ මේක නිකන් පතෝලෝද්දයි බතයිනේ උඹලකට ගැලලක්වත් නැහැ ඉතින් ඕක උදේටයි දවල්ටයි තුන්නම කාගෙන ඉන්න පුළුවන් ඒකල දෙකක් ආවන් කියලා කියනවා තවත් කචා පතෝලෝදියාට කමන්නේ බත්තට කමන්නේ රැටක් දෙනවනේ මං කියන්නේ මොකක් හරි වෙනසක් තියෙනවානේ උන් ඔය වගේ කතාවක් තමයි ශ්‍රමණයන් අතර තියෙන්නේ නිසා ශ්‍රමණයන් රජය හදන්න හදනවා අහකාශය හදන්න හදනවා වැස්ස හදන්න හදනවා. එහෙනම් මේ පිටරට කට්ටිය ඇවිල්ලා අපිට කරදර කරනවා කියලා කතන්දර හදන්න හදනවා. නමුත් සංඝයාට මතක නෑ. තනි වෙන්න කියපු කතාව සංඝයාට දැන් අද නෑ. සංඝයා අද ගණයා කෙරේ කුලයා කෙරේ බැඳිලා වාල්ලු වෙලා. මේ මේ මේ පාංශ කූලෙටයි පිරිතටයි බණටයි කකුලක් උස්සගෙන ජීවත් වෙන්නේ. මොකද ඒකෙන් ඇල්ලොප්පයක් හම්බ වෙනවනේ. ඒකට හරි ආසයි. ඒක ඇතුලේ තියෙන්නේ මොනවා වුණත් කමන්නේ ඒකට ආසාවක් තියෙනවා. ඒකත් නැති කරලා හදපු අරණ්‍ය ප්‍රතිපදාවේදී මොනම දෙකින්වත් උනන්දුවක් ඇති කරගන්න බෑ. ඒක තමයි ඥානানন্দ සාංශි මේ ගාතාව වෙන්නලා ලෝභෝ දෝසෝච මෝහෝච මේ කියන්නේ මේ පුරුෂ සූත්‍රයේ අවසාන තියෙන සංග්‍රහගත පුරුෂම් පාප චේතනං. මනුස්සයාගේ ඇතුලෙන් හට ගන්නවා. හිංසන්ති අත්ත සම්භූතං එයාටම හිංස කරනවා ඇතුළතින්ම හටගන්නේ තච්චසාරංව තම්පලං පොතු අරගාක මල් හටගත්තා වගේ. ඉතහා කාලකන්ණයාට අසත්පුරුෂයාට මේ ලෝභ දෝෂ මඩවන්නුසයාට හරියනවා කියන්නේ වර්ධිනවා. වර්ධිනවා කියන්නේ හරියනවා. යෝගාවචරය මේක දැනගෙන එයා දැනගන්නවා භාවනාදී වර්ධිනවයි කියලා කියන්නේ හරියනවා. අපි කියන භාවනා කරනකොට කිසිම ස්පාසාවක් නැහැ හිත සම්පූර්ණයෙන්ම ඇවිස්සලා තියෙන ඉන්න බෑ එක තැනක ඉන්න බෑ පුදුමාකාර කඩිගුලක් කොට ඉඳගත්තා වගේ කියනවනේ ඒ විස්තර කරන වචන වල යා උත්තරීම උග්‍ර භාවනාවක් ඉන්න බව තේරෙනවා. එහෙම නැහනේ. අද නම් තොප් ආතලකේ ගියා කියන්නේ ලෝභයත් අරගෙන, ද්වේෂයත් අරගෙන, මෝහයත් අරගෙන. ඒ විතරනේ අත්ත සම්බූත කියන විදිහට මමයත් හටගන්න. දැන් මමයා තමයි මේ පෝෂණය කරන්නේ. ඒ බුරුමේ ආම්දු ගාව බණ්ඩිසාන්ත ගාව මම හිතන්නේ ඉන්දුනීසියාවට මැලේසියාවට ඉඳලා ආම්දු කෙනෙක් ඇවිල්ලා භාවනා කරුවාට පස්සේ ආම්දු කෙල් තියෙනවා ගිහිල්ලා තම තමන්ගේ ඉන්න තැන කරගෙන යන්නේ කියලා. අර සංසය අවුරුදු 3ක් විතර භාවනා මධ්‍යස්ථානය කරලා තියෙනවා හොඳට කරලා. ඉතිලා තියෙනවා දැන් මේක කළා බෑ ආයෙත් යන්න ඕනේ බණ්ඩිසාන්ත ගාවට කියලා. ඒ කියන්නේ භාවනා ඉදිරියක් තියෙන්න එපා. පස්සේ ස්ථානේ බාර දීලා සායරවලත් කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් සායරව කියලා තියෙනවා ඉතින් ස්ථානේ තියෙනවා කැමති විදිහට ඉන්නේ කියලා. මිනිස්සයා ඇවිල්ලා අර වැඩ නැතුව විවේකීව ඉඳගත්තලු හිත යකාගේ කම්මලලු. මොන්න විදියෙන්වත් සයිඩුට කියන්න විදියක් නැහැ. ඊට පස්සේ කළා සයිඩු මොකක්ද දන්නේ නැහැ. ප්ලේන් එක ආපු නිසා ජෙට් ලැග් එකද කියන්න දන්නෙත් නැහැ. මට නිින්දත් නැහැ. භාවනා හරියන්නේත් නැහැ කියලා. සයිඩු කිව්වා ඒක එහෙම දන්නවනේ ඉතින් තමයි. දිගට කරගෙන යන්න. දැන් දෙවෙනි දවසේ මෙයා හිතළු මේකට අඩු වෙයි කියලා. අර තියෙන ස්පාසු නැති ගැති නැතිලු. ඊට පස්සේ ගිහලා කිව්වලු මම තාම උත්සාහ කරන්නම් ස්වාමීන් වහන්සේ මේ කිසිම මේ ඇවිස්සිච්ච ගතිය මිසක ප්‍රශ්න නැහැ. දිගට කරගෙන යන්න මේ ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කියලා සයිඩෝයිඩිය උත්තරේ ගත්තෙත් නැතුව නඩුවක් ගත්තෙත් නැතුව තුන්ේ දශමය තීන්දු කරලු යන්න. ගිහිල්ලා වල පොතක ලිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මං කවදාකවත් හිතන මේ අනුට උගන්නන මට මේ තරම් අවුල් මනසක් ඔබ වහන්සේ වගේ උත්මයෙක් ගාව මේ වගේ භාවනා මධ්‍යස්ථානයේ සිද්ධ වෙයි කියලා. මං දන්නා මේක හදක් වෙන්නේ මම යනවා කියලා. දැන් සයිඩෝ ඉස්සරහා මෙයා පොත පොතෙන් මූණ වහගෙන සයිඩුවට කමඨාන් සුද්ධ කරනවලු සයිඩු උඩ ඉන්න මෙහා බිම. අඬනවලු කියන්නේ දැන් පොතේ යහපැත්තටලා ඉඳගෙන මනුස්සයා හිතුවේ නැතුළු මේ කර්මස්ථාන දෙන කෙනෙකුට මෙහෙම වෙයි කියලා. ඉතින් එතකොට කියූපේකනා කිව්ව මන් දන්නේ නැති කියලා සයිඩු යටින් දන ගහගෙන ඇවිල්ලා පුතට යටින් උද උලුව දාලා කිව්වලු mind is progressing කිව්වලු. මන්ද හිතන්න බෑ සයිඩු එහෙමයි කියලා අර මනුස්සයා අඬන පොත මෙහෙම තියාගෙන ඉඳි පොතට යටින් අත දාලා කිව්වලු හිත දියුණු වෙනවායි කියලා. හොඳටම දුක තේරෙනවා. 100% දුකේ ඉන්නේ. එයා හිතුවේ එහෙම නෙවෙයි. මට නිකන් ඉන්ටර්කූලර් එකේ යනවා වගේ, හයි ලෙවල් එකේ යනවා වගේ යන්න පුළුවන් වෙයි පන්තිතරමට ගිහලා ඉතුරු ඩිග්‍රියක් ගහගෙන එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ සයඩෝ ඒ තරම්ම තේරුම් අරගෙන තියෙනවා මේ යෝගාවචරයට පහසුකම් දුන්නට භාවනාව හරියනකොට ගිනි පාගනවා වගේ තමයි. පොක්කිටක් ගලේ ගැහුවා වගේ තමයි. මී වැද්දෙක් මී පදයක් කරනකොට මී මැස්සෝ කැරකෙනවා වගේ තමයි. අලු ගොඩකට ගහලා ගැහුවා වගේ තමයි. ඉතින් ඕක දකින්න නැතුව මොන දුක්ඛ සත්‍යද? මේකට මේ ගුරුවරයා උත්තර දෙයි, භාවනා මධ්‍යස්ථානයේ කට්ටිය උත්තර දෙයි, සබහා ධර්මයේ උත්තර දෙයි. එහෙමනම් උඹට නිවන කැප නෑ. මේ අත සත්‍යසාරංව තං බලං අත්ත සම්භූතයක් මේ හොයන්නේ. ඔබ මේ ආත්මය පෝෂණය කරන්න හදන්නේ. සක්කාය දිට්ඨිය නගා හිටවන්න හදන්නේ. ඔය දැන් පේනවනේ මොනම දෙයක්වත් අහන්නේ නැහැ වෙලාවට මේ සායරෝ ගාවේ හිටියා, පණ්ඩිතාරාමේ හිටියා, මං කර්මස්ථානාචාර්යවරයෙක්, මං ගිය පාරයිල වැහෙන වැඩ කරගත්ත කෙනෙක් අදාළ නැහැ. අදාළ නැහැ. තව ටිකක් තියෙනවා අපිට දුක තේරුම් ගන්න. ඔබ 100 100ක් සුන්නත් දූලි කළා තමයි හැදෙන්නේ. ඉතින් මෙහෙම දෙයක් උගන්වන්න ගුරුවරයෙකුට කොච්චර ආත්ම ශක්තියක් තියෙනවද බලන්න. ආරෝපණය කරලා ගන්න බෑ. අර මිනිස්සු අඬනකොට ගුරුවරයා ඊට කලින් අඬනවා. ගුරුවරයාට සැප දෙන්න හදනවා. සැප නෑ. ඕක හරහා යන්න ඕනේ. ඕක හරහා යනවයි කියලා කියන්නේ ඇතුළතින් හටගන්න සම්මයතාවයේ කියන රාග ద్వේෂ මෝහ පදනම් විරහිත කරන්න ඕනේ. එහෙම නැත්නම් අපපතිට්ඨිත කරන්න ඕනේ. එහෙම නැත්නම් රාග දෝෂ මෝහ අනිදස්සන කරන්න. යාර කැපී පේන්න සියා පෙනී හිටින සියා අඟවන්නවත් ක්‍රමයක් නැති වෙන්න ඕනේ. තිබුණට විශේෂණයක් කරන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් එයා normalize වෙනවා. සාමාන්‍යකරණය වෙනවා. ඉතින් ඒක තමයි ජීවිතය කියන්නේ. ඒකෙන් මේ රාගයෙන් වැඩ අරගන්න, ද්වේෂයෙන් වැඩ ගන්න එක පුරුෂයා. පරුසයි. සූරකනවා. රාග ද්වේෂ මොහ වැඩ කරන්නේ නැති වෙලාවේ මොහයත් නැත්තම් එයාට තේරෙනවා ජීවිතේ නරතු කරන්න ඉතින් ආයෙ නම් මේ සංසාරෙට එන්න හිතෙන්නේ නැහැ. රජසප දෙන්නම් කිව්වත්, දේවසිත දෙන්නම් කිව්වත්, බ්‍රහ්ම සම්පත්තිය දෙන්නම් කිව්වත් එන්නේ නැහැ. මොකද දන්නා මේකේ කක්ක ගොඩක් මේ තියෙන්නේ. ඒතියෙදි මට අද මෙතෙන් දෙන්න පුළුවන් වුණා නම් අවිත හොඳ දෙයක් නැහැ. ඕක නඩත්තු කරනවා. ඒ නිසා මේ පුරුෂ සූත්‍රයේ මුල් ටික කියවනකොට කොසල් රජුරන්ගේ සුවිශේෂ ගතියක් පේන්නේ නැහැ. අහනම ඇතුලෙන් හටගෙන හානි කරන කියන්නේ අන්තය දුක්ඛාය අනත්තය දුක්ඛාය අනත්ත සංහිතාය මේ මේ කුසල රජුන්ගේ වචන බුදුන් කියනවා ලෝභ දෝෂ මොකයි නෝකයි. ඕක තමයි අපි පවුල් කරනවායි කියලා කන්නේ. ඕක තමයි මේ සැලඩ් හදාගෙන වණ දන්නේ. ෆෘට් සැලඩ් දාගෙන අනාගෙන කනවා. එක එක රසවල් තියෙනවා. හැබැයි මේ තුන තමයි තියෙන්නේ. ඕක නැත්තම් තියෙන්නේ මොකද්ද? නිකන් ලුණු ලුණු දැන්ක් වගේ. පතෝල හොත්තයි බතයි වගේ පුළුවන් නම් කපන් බැරි නම් කපන් කියලා. ඉතින් එතකොට හිතෙන්නේ අපිට මේ සලකන්නේ සෝබා ධර්මය අපිව නොසලකා හරිනවයි කියලා. නමුත් සැලකිල්ල ධර්ම රසය කියන්නේ ඒකයි. ඉතින් ඒක නිකන් ඒක නිකන් මේ මේ බෝම්බයක් බැඳගෙන පනින්න උගන්වන සිව්සයිඩල් ට්‍රේනින් එකක් වගේ. යෝගාචර පුරුදු කරන්නේ වෙන දෙයක් නෙමෙයි ප්‍රභාකරන් කියන වගේ බැඳගනින් බෝම්බේ පැනපන්. ආයේ උඹ කෑලි ඉතුරු වෙන්න තියන්න හෝ මිනිහ අඳව ගන්න හම්බෙන්නේ නැහැ. ඒක කියලා දෙන්න කවුරුත් නැහැ. මොකද ඒගොල්ලන් ඕනේ ලස්සනට මිනිහ තියෙන්න ඕනේ ආදාහන කටයුත්ත ලස්සනට තියෙන්න. මේක සුන්නත්තුලේ නැහැ කිව්වොත් එහෙම කියන්නේ එපිස්ටමොලොජිකල් සිව්සයිඩල් කියලා ඥාන විභාගීය සීදීනස ගැනීමක් මේකේ තියෙන. පුදුමයි කොසල් රජුරව අහපු ප්‍රශ්නේ මෙහෙම තියෙද්දි පුත්‍රයන්සේ දෙන උත්තරය අනත්තං අත්ත සම්භූතං සත්‍යසාරංව තංපලං. ඒ නිසා අපි මේ කාටරි සුබපතනයි කියලා පතන්නෙම ඔය තච්චසාරේ තමයි. ඒ නිසා කවදාකවත් කාටවත් මේ සංසාරේ තියෙන දේවල් වලින් සුබපතන් දෙපා සුබපතනයි කියලා කියන්නේ තෝ නැසිය කියන එකම තමයි. ඒ නිසා Taman තනි වෙලා කියන්න පුළුවන් ඒක කාට සුබපතන්න ඕනේ නැහැ. කට්ටිය හිතුවද සුබපතන් වෙන්නේ. අද සංඝයාට වෙලා තියෙන්නේ සංඝයාට මේ ගණ්‍යා කෙරෙන් වින් වෙලා කුලයා කෙරෙන් වෙන් වෙලා හිතන්නවත් බෑ. තනි තනිව ජීවත් වෙන කියලා හිතන්නවත් බෑ. මම ඒකට ගියන්න චෝදනා කරන්නේ නැහැ. ඒක සඳහා මේ සෙනගින් අයින් වෙලා ඉන්න කියන එක නෙමෙයි මම කියන්නේ. කොච්චර සෙනගත් එක්ක වැඩ කරත් පරතෝ සංකල්පයෙන් වැඩ කරනවා නම් අපි මේ අනත්ත් සංහිත වූ සත්‍යසාරය පිළිබඳව Taman කොච්චර හදා වඩාගෙන ලස්සන පීයක් කියලා හිතානද මොනවද කියන්නේ ස්ටේන්ලස් ස්ටිල් පීයක් කියලා හිතාන කපුවට දමලා යන ගන්න හැටි දකිනවනම් අපිට කරදර කරන්න කාටවත් බෑ Tamanගේ මිත්‍යා සංකල්ප බමනයි ඒක පිළිබඳව සතිමත් වෙන්න කියන සීකඳ වීමෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා. සියලු දෙනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා